මොකක්ද අපි සෙවිය යුත්තේ? බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට විමුක්තියක් සෙවිය යුතුයි. ඒක හොඳට මතක තියාගන්න. විමුක්තියක් හොයන්න යන කෙනෙකුට මොනව හෝ දෙයක් ලැබෙයි. හැබැයි සැබෑ විමුක්තියක් හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට විමුක්තියක් හොයන කෙනෙකුට විතරයි විමුක්තියක් හම්බ වෙන්නේ. අනිත් කිසි කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ගොඩාක් වෙලාවට ඒක අමතක වෙනවා. ඒක අමතක වෙලා බුදුරජාණන් වහන්සේ පාදෝවිල්ල තරමටවත් ගණන් ගන්න නැතුව අපි අපිට ඕන විමුක්තිය ඇති කරගන්න හොයනවා. හැබැයි කාටවත් විමුක්තියක් ඇති කරගන්න බෑ. ඒ වගේම අපි කතා කරා ශ්‍රද්ධාවයි වැදගත්කමනේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව කියන එක හරියට කෙනෙකුට ඇති කරගන්න කොච්චර අමාරුද කියන එක අපි කතා කළා. ඒ වගේම අපි කතා කරා බුදුරණවහන්සේගේ ධර්මය කියන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් නේ. ප්‍රායෝගික ප්‍රතිපදාවක් සංකල්පෝස්සය අනේක නෙවෙයි. එහෙනම් මේ ප්‍රායෝගික ප්‍රතිපදාව අපි ධර්මයේ තුලින් ගන්න දක්ෂ වෙන්නට ඕන. බුදුරන් වහන්සේ විතරක් නෙමෙයි පින්වතුනි විමුක්ති මඟ පෙන්වුවේ. අන්න එකයි අපේ රැවටෙන සම්භාවිතාව වැඩි. අදටත් ಭಾರತೀಯ සමාජයේ ඕනතරම් විමුක්ති වෙන ඉන්නවා. විමුක්තියක් හම්බ වෙච්ච බවට රැවටිච්ච අය තියෙනවා. අතීතෙත් හිටියා. හැබැයි කාටවත් විමුක්තියක් ලබන්න බැරි වුණා. විමුක්තිය ලැබෙන ප්‍රතිපදා තිබුණාට. සැබෑ විමුක්තිය හොයලා දුන්නේ ප්‍රතිපදා පෙන්වන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් විමුක්තියක් ලබන්න නැත්නම් නිවන් දකින්න නැත්නම් භාවනා කරන්නේ මෙහෙමයි කියලා පෙන්වන ආකාර බුදුරජාණන් වහන්සේ විතරක්ද කිව්වේ? නෑ. අදටත් ඉන්දියාවේ වුණතරන් තියෙනවා අතීතෙත් තිබුණා. අනේකයි මම කිව්වේ අපට අවශ්‍ය විය යුත්තේ භාවනාව හෝ විමුක්තිය නොවේ කුමක්ද බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට භාවනාව සහ විමුක්තිය ඕක පැටලුනොත් එහෙම අපට විමුක්තියක් ලබා ගන්න පුළුවන් නේද? බැරි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට එහෙනම් අතීතයේ ඉඳලා මේ ක්‍රම තිබ්බා. නිකම් මේ හිතට එන විදිහට අපි අර අද කාලේ වගේ අර නිකන් මොන්ටිසෝරි ළමයි වගේ වචන කඩ කඩ විග්‍රහ කරන එකක් නෙමෙයි. යම් ප්‍රතිපදාවක් තිබුණා. නිකන් නෙමෙයි. අතීතෙත් එහෙමයි. දැන් ආලවරකාරා මුද්දකරාම් පුත්ත වගේ අය විතරක් නෙමෙයි සර්සාස්තු වරුන්ට දෙවිවරු ශ්‍රාවකයෝ හිටියා. දෙවිවරු කියන්නේ අපට වඩා උසස් පිරිසක්ද පහත් පිරිසක්ද? උසස් පිරිසක්නේ ඒ කට්ටියත් ශ්‍රාවකයෝ හිටියා. කාටද? සර්සාස්තු වරුන්ට. එතකොට ඒ අපට වඩා උසස් පිරිසක් වන දෙවිවරු නිකං ශ්‍රාවකයෝ වෙයිද යාලගේ? නෑ නේද? යම්කිසි හිතන වැඩපිළිල දුන නිසානේ ශ්‍රාවකෙ වෙන්නේ. අන්න සංවිතනිකායේ සගතක වගේ දේවතා සංවිත්ති ලස්සන විග්‍රහ කරනවා. ඇවිල්ලා බුදුරණවහන්සේට කියන්නේ දෙවිවරු. අර නිගණ්ඨනාද පුත්‍ර මක්කලි ගෝසාල රහත් විචය. ඔබත් ඒකට යොමු වෙන්න. කාටද මේ කියන්නේ? ජීවමාන බුදුරණවහන්සේට කවුද කියන්නේ? දෙවිවරු. ඉතින් අපි ගැන කවර කතාවද නේ? මේ ජීවමාන බුදුරණවහන්සේ දෙවිවරු ඇවිල්ලා කියන්නේ. එහෙනම් ලේසිද මේ හරි මඟ හොයාගන්නවා කියන එක? ලේසි නෑ දෙවිවරුත් රැවටුණා මක්කලි ගෝසාල් පපුද කච්චායන අපි හිතනවානේ අපි නම් එයාලගේව නෑ කියලා බලන් යනකොට අපි හිතන් ඉන්නේ තියාලගේ දෘෂ්ටිම තමයි මම ඒක උදාහරණයක් කියන්නද මේ මක්කලි ගෝසාලගේ කතාව ඔන්න මක්කලි ගෝසාලගේ අදහස තමයි ඉස්සරහ තියෙන්නේ හතර මහා ධාතු මාතුර සතර මහා ධාතු මෙතන ඉස්සරහ සතර මහා ධාතු මාතුල සතර මහා ධාතු මෙතන සත්වයේ පුජ්‍යලයක් කියලා දෙයක් නැහැ ඒ නිසා ආයුධයක් අස්සෙන් ආයුධයක් මිනිස්සෙක් මරනකොට සිදුවෙන්නේ සතර මහා ධාතු අස්ස සතර මහා ධාතු ගමන් කරනවා. ඒ නිසා පව කියලා දෙයක් සිදු වෙන්නේ නැහැ. දැන් මේ කියන ක්‍රමයේ බලන්න අපටත් පොඩ්ඩක් සමීප වෙන්නේ නැද්ද කියලා. මොකද්ද කියන්නේ? ඉස්සරහා තියෙන සතර මහා ධාතු. මාතර සතර මහා ධාතු. එතකොට හතර මහා ධාතු වශයෙන් අපි හිතමු මිනිස්සෙක් මරණකොට සිදුවන්නේ සතර මහා ධාතු වශයෙන් හතර මහා ධාතු ගමන් කරනවා. සත්‍ය පුජ්‍යලි ක්‍රියාකාරීත්වයක් මෙතන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පව කියලා දෙයක් නැහැ. පින කියලා දෙයක්වත් නැහැ. අපි කියන ක්‍රමයට පොඩ්ඩක් සමානාර්ථයක් නැද්ද? ඔය මේ කාගේද පපද කච්චානගේ දෘෂ්ටිය. ඒ නිසා අපට පින පව අදාළත්වයක් නැහැ. ওই ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඔන්න ශ්‍රාවකය හැදෙනවා. ඇත්ත නෙමෙයි කියන කතාව. ඇත්ත නෙමෙයිද? ඔන්න බලන්න අපි දන්න දේත් උඩ පොඩ්ඩක් ගැළපෙන්නේ නැද්ද කියලා. මොකද බුදුරණවහන්සේගේ ධර්මය කියන්නේ මේ හුදු මානසික සංකල්පයක් නෙවෙයි. ප්‍රායෝගික දෙකක්. ප්‍රායෝගික ධර්මයක්. දැන් මේ මානසික සංකල්පයක් නේ. එහෙම ඉන්නයි මගේ මගේ කන් දෙකට ඇහිලා තියෙනවා සමහර කට්ටිය කියනවා මේ සත්‍ය පුජ්‍යලයක් නැහැ රුවන්වැලි සෑයට පිනක් මේ මලක් පූජා කරනකොට මෙතනත් සතර මහා ධාතු සෑ සතර මහා ධාතු මා සතර මහා ධාතු සත්‍ය පුජ්‍යලයක් නැහැ පින සිදුවෙන්නේ නැත්තේ කතාව කාගේ දෘෂ්ටිය? පපොද කච්චායනගේ. ඔන්න සත්සාස්ත්‍රෝලගේ දෘෂ්ටි වලට යන හැටි. අපි හිතන්නේ අනේ අපිත් මේ ධර්මයේ තමයි මේ කියලා. බුදුරන් වහන්සේ ළමක් ලෝකේ පහළ වෙනකම් පින්වතුනි විමුක්තිය හොයපු අය මේ නිකන් අපට හිතෙන මේ අද කාලේ වගේ නිකන් අර මොන්ටිසෝරි තරක නෙමෙයි දුන්නේ. අද තියෙන මොන්ටිසෝරි තරක නේද? අර නීචානිච්ච පටිච්ච කියලා පුංචි ළමයි කියන වගේ මොන්ටිසෝරි තරකයක් තියෙන්නේ. ඊළඟට අර තව විවිධාකාර විදිහට මේ අද තියෙන මොන්ටිසෝරි තරකය. ඉතින් මොන්ටිසෝරි තරකයට මිනිස්සු අහු වෙනවා නම් අතීතයේ මේ සත්‍යාස්ත්‍රූර ඉදිරිපත් කරපු මේ තරක වලට අහු වෙන සම්භාවිතාවය කොහොම තියෙන්නේ? මේ ඒ ඒ මිනිස්සුන්ට බුදුරණවහන්සේ මේ ධර්මයේ කියන්නේ. ඒ අතීතයේ සත්‍යාස්ත්‍රූර ඉදිරිපත් කරපු දර්ශනයට සීලේ උපරිමයෙන් යොමු වෙච්ච කෙනා කවුද? නිගණ්ඨනාත පුත්‍ර. සත්තු මැරෙනකොට ඇඳුමක් අඳින්නේ නැහැ. ඊට පස්සේ සම්පූර්ණ පොළොව පිහිනන ඇයි මේ සීලයේ උපරිම? දැන් අපි උපරිම යනවා. බලන්න මේ ඔබ ආරකන් සීලය ගැනීම අහලාදී මම ඒ ගැන පස්සේ සාකච්ඡාවේදී විග්‍රහ කරලා පෙන්නන්න මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ ධර්මයේ කියලා අපි හිතන් ඉන්නේ අද ගොඩක් වෙනාට සත්‍සාස්ත්‍රෝගේ අදහස. ඉතින් ඒක ඔස්සේම අද සමහර වෙලාවට මේ සමහර කරුණු අර මේ වැරදි කියලා පෙන්වන්නේ නැති වැරදි කියලා පෙන්වන්න යන්නේ කාගේද සත්සාසූරුන්ගේ එයාලගේ තරකේ වැරදි කියලා අද බුදුරණවහන්සේ ධර්මයේ වැරදි කියලා පෙන්වන්න යනවා. හැබැයි අපි දරන් ඉන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි. එයාලගේ ධර්මයේ. දැන් අපි දන්න දහසක් එක්ක අරන් ගැලපෙන්නේ නැද්ද? ඉස්සර සතර මහා ධාතු මේ සතර මහා ධාතු සත්‍යේ පුජ්‍යලයක් නැහැ. ඉතින් ආයුධයක් වශයෙන් ආයුධයක් ගියාට නැත්නම් මිනිසෙක් වශයෙන් ආයුධයක් ගියාට ඒ කියන්නේ මිනිස්සුෙකුට පිහින් යන්නට සතර මහා ධාතු අස සතර මහා ධාතුගේ සත්‍ය පුද්ගලයන් නැති නිසා එතන පවක් නැහැ. ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවනේ. අපි හිතන එක විතරයි පවක් තියනවා කියන කියන්නේ. නමුත් දර්ශනයකයි. ඒ දර්ශනයට දුන්න පකුද කච්චායනල උතන පවක් නැහැ කියලා. ඊළඟට පිනක් නැහැ කියලා. මේ බුදු කෙනෙක් පහළ වුණේ පින්වතුනි මේ අද සමාජ වගේ මේ මොන්ටිසෝරි අදහස් තියෙන සමාජයකට නෙමෙයි. අද මේ සමාජයේ තියෙන්නේ ඊටාම ලදරු ලදරු විමුක්තියක් හොයන ලදරම ලදරු අදහස් තියෙන්නේ. එවැනි සමාජයක නෙමෙයි බුදු කෙනෙක් ධර්මයේ දුන්නේ. විමුක්තියක් හොයනවා කියලා විවිධ ප්‍රතිපදා අනුගමනය කරපු විවිධ දර්ශන ඉදිරිපත් කරපු තාර්කික අදහස් ඉදිරිපත් කරපු ඒ ඒ අය ඊට දෙවිවරුපම ශ්‍රාවකයෝ යොමු වෙච්ච සමාජයකටයි බුදු කෙනෙක් ධර්මයක් ඉදිරිපත් කළේ. මේ අද වගේ මොන්ටිසෝරි අයට නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ධර්මය මේ ධර්මය අපි අපේ පාදු විල්ලක් වගේ හිතන්න හොඳ නැහැ. මේ ධර්මයේ තියෙන වැදගත්කම අද අපි හිතන්නේ නැහැ. අපට කොහෙන් හරි විමුක්තියක් ඕන නිසා අපට කොහෙන් හරි භාවනා කරන්න හරි විමුක්තියක් ලබන්න ඕන එකමක් තියෙන නිසා අපට අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට හොයන්න. ඒ නිසා මොකද වෙන්නේ? අපිත් කාගේ ශ්‍රාවකයෝද? වචනේ බුද්ධ සරණං ගච්ඡාමි කියවට ප්‍රතිපදාවෙන් සමහරවට මක්කලිගෝ සාලක ශ්‍රාවකී සමහරවට නිගණ්ඨනාථ පුත්තක ශ්‍රාවකී සමහරවට පපුද කච්චායනක ශ්‍රාවකී හැබැයි වචනෙන් නම් උද්දන් සරණං ගච්ඡාමි හැබැයි ප්‍රතිපදාවෙන් කවුරු කියපු දේද කරන්නේ මක්කලිගෝ සාල කියපු දේ පපුද කච්චායන කියපු දේ බුදුරණාහි කියපු දේ නෙමෙයි බුදුරණවහන්සේ කියව දේ කරන්න නම් බුදුරණවහන්සේ කියන ඉගෙන ගත යුතු දැනද ඉගෙන ගත යුතුයි අද අපි සම සමාජයේ සමස්තයක් වශයෙන් තියෙන දේ බුදු කෙනෙකුගේ ධර්මයේද නැත්නම් වෙන කෙනෙකුගේ ධර්මයක්ද ලෝකයට අහු වෙන දේ සමස්තයක් වශයෙන් තියෙන්නේ බුදුරුගේ ධර්මයේද ලෝකයට අහු වෙන දෙයක් නේද ඉතින් ලෝකයට අහු වෙන දේ නිපුරුදු කරන්න එකයි බුදුරුගේ ධර්මයේ පෙරණ වෙසු විරු ධර්මයක් වෙන්නේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරණවහන්සේගෙන් අහනවා ස්වාමීනි හිස ගිනිගත්ත කෙනෙක් ඉගිනි නිවන් මහන්සි ගන්නවා වගේ කාමරාග පටික ප්‍රහාණය කර යුතුයි නේද කියලා මොකද ලෝකයාට ප්‍රශ්න කාමරාවේ වටේ. බුදුරණවහන්සේ කියනෝන්නේ ඒක නෙමෙයි කළ යුත්තේ. අපට ප්‍රශ්නේ කාමරාග පිටියේ නෙමෙයිද? අපි අද හැම දෙයක්ම කරන්නේ රාගය දුරු කරගන්න තරහ දුරු කරගන්න නෙමෙයිද? ඒකටනේ බුදුරණවහන්සේ කියන ඕක නෙමෙයි කළ යුත්තේ. අපි එතකොට දැන් කාගේ ශ්‍රාවකයෙක්ද විය යුත්තේ බුදුරණවහන්සේගේද නැත්නම් අතීතයේ හිටපු අනිස් ශාස්ත්‍රූරුගේ ශ්‍රාවකයෙක්ද විය යුත්තේ? ඔන්න හොඳට හිතන්න අපි විය යුත්තේ බුදුරන් වහන්සේ ශ්‍රාවකයේද අතීතයේ හිටපු සත්සාස්තුණුගේ ශ්‍රාවකයෙක්ද අපි විය යුත්තේ. බුදුරන් වහන්සේ දේශනා කරන අර දෙවියට කාමරාගේ පටිගේ දුරු කරන්න නෙවෙයි මහන්සිගත යුත්තේ කියලා. දැන් අපි උත්සාහ කරන්නේ මොකක්ද දුරු කරන්නද? අපි යෝග උත්සාහ අපි අපි උත්සාහ කරන්නේ ඒක දුරු කරන්න නම් අපි කාගේ ශ්‍රාවකද? බුදුරන් වහන්සේගෙද? නෑ. ඔන්න බුදුරන් වහන්සේ දෙවියට උත්තරේ දෙනවා. හිස ගිනි ගත්ත කෙනෙක් ඉකිනි නිවන්න මහසි ගන්නවා වගේ මහසි ගතිය යුත්තේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. මොකක්ද දුරු කරන්නද? සක්කාය දිට්ඨිය. ඒතරයි බුදුරන් වහන්සේගේ අදහසට යොමු වුණා නම් අපට අද ප්‍රශ්නේ විය යුත්තේ කාමරාගේ පටිගය දුරු කරන එකද සක්කාය දිට්ඨිය දුරු කරන එකද? සක්කාය දිට්ඨිය. කාමරාගේ පටිගය දුරු කරනවා නම් එයා කාගේ ශ්‍රාවකයෙක්ද? සර්සාසුරු සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා කාමරාගේ පිටිකේ දුරු කරනවා ඒක එයාට සිදු වෙන දෙයක්. නමුත් ප්‍රශ්නේ සසර යන ගමනේදී ප්‍රශ්නේ පින්වතුනි කාමරාගේ පිටිකේ නෙවෙයි සක්කාය දිට්ඨියයි. මේකයි මූල. අපි සක්කාය දිට්ඨිය තියාගෙන මොන දේ කරත් අපට විමුක්තිය ලැබෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා පෙන්වා දෙන ප්‍රධානම මූලිකම එකම කාරණාව ඉස්සල්ලා මොකද්ද? මේ සංකා දිට්ඨිය දුරු කරන වැඩ පිළිවෙල. දැන් එහෙනම් අපි ඉගෙන ගත යුත්තේ කුමක් කරන වැඩ පිළිවෙලද? සක්කාය දිට්ඨිය දුරු කරන වැඩ පිළිවෙල. සක්කාය දිට්ඨිය දුරු කරන වැඩ පිළිවෙල කියන්නේ නිකන් අපි ඉගෙන ගන්න දැනුමකින් දාගත්ත දෙයක්ද නැත්නම් ප්‍රායෝගික ධර්මයක් විය යුතුද? දැන් අපි හිතන්නකො මෙහෙම අපි දැන් කාම රාගය දුරු කරනකොට අපි දැන් දැන් ප්‍රායෝගිකව රාගය දුරු කරන්න අපි යොමු වෙනවනේ. ඒකයි ප්‍රායෝගික කරන්න කැමති. බුදුරණවහන්සේ නමක් කියන්නේ ඉස්සලා මේක කරන්න නෙමෙයි. නමුත් අපි දැන් ඒක කරන්න කැමති නේ. අපි හැබැයි සක්කාය දිට්ඨිය නම් ඒකම කරන්න කැමති නෑ. මම කියපු දේ තේරුණාද? කාම රාගේ පිටේ නම් ප්‍රායෝගිකව දුරු කරන්න හරි කැමතියි. මුලින්ම. නමුත් අපි කැමති නෑ මොකක් දුරු කරන්නද? සක්කාය දිට්ඨිය දුරු කරනවා. අයි බලමු අපි ඒකට කැමතිද නැද්ද කියලා. සක්කාය දිට්ඨිය කියන එකේ තේරුම මොකද්ද? මම කියලා අපි මං ඊයේ කතා කරා අපි යමක් කිව යුත්තේ කවුරු කියපු අදහසක්ද? දැන් අපි යම් අර්ථයක් දෙනකොට හොඳට කල්පනා කරලා කියන්න අපි මේ කියන්නේ බුදුරන් වහන්සේගේ දෙයක්ද අපට හිතිච්ච එකක්ද කියලා. අපට ඉතිච්ච දෙයක් කියනවනම් අපි එතනින්ම පිළි අරන් ඉවරයි මොකද්ද? බුදුරයන් වහන්සේ කිසිවක් දන්නේ නැහැ කියලා. තේරුණාද? අපට හිතිච්ච දෙයක් අපි කියනවනම් අපි අපට හිතිච්ච දෙයක් කියන්නේ ඇයි? බුදුරයන් වහන්සේට තේරිලා නැහැ නෙච්චර. ඒ නිසා අපට ලස්සනට ඒක තේරෙනවා. බුදුරයන් වහන්සේ ධර්මයේ සවන්කත නැහැනේ. ඒ නිසා අපට ඒක තේරෙනවා. ඒ නිසා නේද අපි අපට හිතිච්ච එක කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න අපි යමක් කියනකොට බුදුරන් වහන්සේ කියපු දෙයක් මෙවිය යුතුයි එහෙම නොවුනොත් අපි හිතෙන් හිතුවට අනේ බුදුරන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ විඥාජන සම් මේ හිතන එකක් විතරනේ. අපි හැබැයි ප්‍රායෝගිකව කරන්නේ අනේ බුදුරන් වහන්සේ කවුද? යාට එච්චර තේරුන්නේ මම කියන එක ලස්සනට ගැලපෙන්නේ. හිතනවා හැබැයි බුදුරන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධය කියලා. නමුත් අපි කරන ප්‍රායෝගික දේ තුලදී බුදුරන් වහන්සේ පාද විල්ලතරමට ගණන් ගන්නෑ. අපි දන්න දේ ඊට වඩා උසස්. එහෙනම් අපි යමක් කතා කරන හොඳට මතක තියාගන්න කවුරු කියපු දෙයක්ද කතා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ බුදුරණන් වහන්සේ දේශනා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා ගැනීම. ඒක නේද? වෙන දෙයක් නෙමෙයි අපට හිතෙන දෙයක් කියලා හරියන්නේ. රූපං වත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තයිවා රූපං රූපස්මින් වාත්තානං ඔන්න ඔය විදිහට විග්‍රහ කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච පාස්කන්ධය මම කියලා ගැනීම. මේක ප්‍රායෝගික දෙයක්ද බුදුරණවහන්සේගේ ධර්මයේ සංකල්පයක්ද? එහෙනම් අපි ආයුත්‍ය ප්‍රායෝගික ප්‍රතිපදාවකට සංකල්පමීය ප්‍රතිපදාවකට. ඔන්නෝ දැන් ඔබම කියන්නේ ඈ අපි ආයුත්‍ය එහෙනම් ප්‍රායෝගික ප්‍රතිපදාවක ප්‍රායෝගික ප්‍රතිපදාවේ බුදුරණවහන්සේ පෙන්වන්නේ ඉස්සල්ලාම කාමරාගේ පටිගේ ප්‍රහාණය කරන්නද සක්කාය දිට්ඨිය දුරු කරන්නද? සක්කාය දිට්ඨිය දුරු කරන්න. දැන් ඔබට අවශ්‍ය මොකද්ද? ප්‍රායෝගිකව සංකල්ප වශයෙන්ද? එහෙනම් අපි බලමු ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරවන්නේ කොහොමද කියලා. හරි? ඒකනේ අපට අවශ්‍යයි. කවුරුන් කියපු ප්‍රතිපදාව එකද? බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රතිපදාව. පංචපාස්කන්ධය කියන්නේ මොකක්ද? දැන් පංචපාස්කන්ධයටනේ මම කියලා ගැනීම වැරදි කියලා පෙන්වන්නේ නේ. පංචමස්කන්ධ කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔය වචන ටිකක් ඈ. මොකද අපි තාම ඔක දන්නේ නැහැ නේද? ඔක වචන ටිකක්. එතකොට ওই පහට තමයි පංචමස්කන්ධය කිව්වේ. ඔය පහ මොකකද සකස් වෙන්නේ? රූප දකිනකොට ඇහෙන්නේ කනට ශබ්ද ඇහෙනකොට කනින් නාසයෙන් දිවෙන් කයි. එතකොට ඒ කියන්නේ පංචමස්කන්ධය කියන්නේ මොකද්ද? අපි ජීවත් වෙනවා කියන එක අපි ප්‍රායෝගිකව ජීවත් වෙනවා කියන කාරණාවට දුන්න නිර්වචනයක් නේද? ඇහින් රූප දකිනවා කියන කාරණාවට දුන්න නිර්වචනය මොකද්ද? පංචමස්කන්ධය සකස් වුණා. කනින් ශබ්දයක් අහනවා කියන නිර්වචනේ පංචමස්කන්ධය සකස් වුණා. නාසයට ආග්‍රහණය කරනවා කියලා කියන්නේ මොකද්ද? පංචමස්කන්ධය සකස් වුණා. දිවෙන් රස ලැබුණා කියන්නේ පංචීපාස්කන්ධයක් සකස් වෙනවා. කයෙන් පහස ලැබුණා කියන්නේ පංචීපාස්කන්ධයක් සකස් වෙනවා. මනසෙන් හිතුණා කියන්නේ පංචීපාස්කන්ධයක් සකස් වෙනවා. දැන් මේක හොඳට හිතන්න. මේ මේ කියන කාරණා බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ සිහියෙන් යුක්තව අවධානයේ විමර්ශන සීලීව නුවණින් නුවණ පාදක කරගෙන යන කෙනා. ඒ නිසා හොඳ අවධානයේ උඩින් පල්ලෙන් කෑල්ලක් අල්ල ගන්න නැතුව බුදුරණවහන්සේ ධර්මයේ තියෙන දිනුම් ගන්න උත්සාහ කරන්න. එතකොට අපි ජීවත් වෙනවා කියන්නේ ඇහැ කන නාසය දිවකය මන. ඒ කියන්නේ රූප දකින්න එක සද්ධාහන එක ඔකනේ ජීවත් වෙනවා කියන්නේ. එහෙනම් මේ ජීවත් වෙනවා කියන එකට නේද පංචීපාස්කන්ධයක් හම්බුණා කියලා කියන්නේ සකස් වුණා කියන්නේ. මේ මං ඉස්සල්ලාම මේක ගොඩාක් ගැඹුරින් මම සරලව කියන්න හදන්නේ. සරලව මේ පංචීපාස්කන්ධයේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන එක ප්‍රායෝගික ප්‍රතිපදාවට අපි සරලව යන්නේ කොහොමද කියන එක. එතකොට එහෙනම් බුදුරන් වහන්සේ පංචපාස්කන්ධයක් කියන එකට උදාහරණ පහක් පෙන්නනවා. ඔන්න උදාහරණ පහ හිතන්න. මේක තියෙන පේන පින්දුප සූත්‍රයේ රූපේ පෙනගුලියක් වගේ. පෙනගුලියක් කියන්නේ අර්ථවත් දෙයක්ද අර්ථ ශූන්‍ය දෙයක්ද? අර්ථ ශූන්‍ය. වේදනාව දීපුගුලක් වගේ. දීපුගුල අර්ථවත් දෙයක්ද අර්ථ ශූන්‍ය දෙයක්ද? මිරිගුවක් වගේ සංඥාව. සංඥාව අර්ථවත් දෙයක්ද අර්ථ ශූන්‍ය දෙයක්ද? මිරිගුව කියන්නේ අර්ථ ශූන්‍ය දෙයක් නේ. කෙසෙල් අරටුවක් වගේ චේතනාව. කෙසෙල් අරටුව කියන්නේ අර්ථවත්යද අර්ථ ශූන්‍යදයක්ද? විඥාන කියන්නේ මායාවක්. මායාව කියන්නේ අර්ථවත්යද අර්ථ ශූන්‍යදයක්ද? අර්ථ ශූන්‍ය. ඒතකොට පංච පාස්කන්ධය කියලා පැහැදිලි කරේ අර්ථවත් දෙක අර්ථ ශූන්‍ය දෙයකටද? අර්ථ ශූන්‍ය දෙයකට. එහෙනම් අපි මේකේ බලමු අර්ථ ශූන්‍ය බව අපි අත්විදිය යුත්තේ ප්‍රායෝගිකවද සිතවිල්ලකින්ද? ප්‍රායෝගිකව. හොඳට හිතන්න අර්ථ ශූන්‍ය බව අපි අත්විඳිය යුත්තේ ප්‍රායෝගිකවනේ. ඊළඟට බුදුරණවහන්සේ නිරුක්තිපත සූත්‍රය පැහැදිලි කරනවා මේ ප්‍රායෝගිකව අපි තේරුම් ගැනීම සඳහා අතීත අනාගත කියන කාලාත්‍රය වෙන් කරලා. අතීතය කියලා කියන්නේ නිරුද්ධං විපරිණතා නැති වෙච්ච දෙයකට කියන මොකද්ද? අතීතය. අනාගතය කියනවා අපාත භූතං හට නොගත්ත. දැන් ක්ෂණයකට කලින් කියන්නේ අතීතයේද වර්තමානයේද? අපි හිතමු තත්පර කෝටියෙන් පංගුවකට සැලේකට කලින් කියන අතීතයේද වර්තමානයේද තත්පර කෝටියකට පංගුව ඉස්සරහ කියන්නේ අනාගතයේද වර්තමානයේද එහෙනම් උන්න අතීත අනාගත තේරෙනව නේද එතකොට බුදුරන් වහන්සේ ධර්ම කියනවා අතීතයේද ඔය අනාගතයේද වර්තමානයේද වර්තමානයේට ඔන්න එහෙනම් වර්තමානයේ තුල තමයි අපිට දැන් දහම හම්බෙන්න තියෙන්නේ නේ වර්තමානයේ තුලදී අපි අපිට දුරු වී යුත්තේ මොකක්ද ඉස්සල්ලාම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද එතකොට? පංචපාස්කන්ධය කෙරෙහි තියෙන වැරදි වැටහීම. දැන් ඔබට හිතන්න, gedara ඔබේ gedara හදාගන්න අපි එක එක උදාහරණයක් ගමුකෝ. චේතනාව මම ඉස්සලම් ගන්නම්කෝ. ඔබට gedara gedara හත් පුළුවස්සක් හදාගන්න. නැත්නම් ලී වලින් බඩුවක් හදාගන්න. ඔබට හම්බ වෙනවා විශාල කෙහෙල් ගහක්. ඔබ ගිහිල්ලා ඒකේ අරටුවක් ගන්න යනවද? කවුරු හරි කෙනෙක් ඉන්නවද ඒක කබල අරටුවක් හොයන්න යන්න? නෑ නේ. කෙහෙල් ගහක් කියලා දැක් දන්නේ නැතුව කපන්නයි ගියොත් අරටුවක් වෙනවනේ. එහෙනම් අරටුවක් කියලා හම්බ වෙන්නේ නැහැ කෙහෙල් ගහක් කියලා දන්නවනේ. ඊළඟට ඔබට වතුර ඕනේ. ඔබට මිරිගුවක් පේනවා ඇත. ඔබ කවුරු හරි යනවද මිරිගුව කියලා දැක්ක තැනදී වතුර ගන්න මිරිගුව පස්සේ දුවනවද? කවුරු හරි යනවද? එහෙනම් ඔය උදාහරණ පහ හරියට දැක්කොත් ඔය විදිහට ඔබට අර්ථවත් දෙයක් කියලා හම්බෙයිද? එහෙනම් ඔබ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න දියයිද? යන්නේ නේ. හරි. එහෙනම් බලමු අපි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි දුර වෙන ප්‍රතිපදාවක් කොහොමද අපට හම්බෙන්නේ කියලා. ප්‍රායෝගික සක්කාය දිට්ඨි දුර වෙන ප්‍රතිපදාව. එතකොට බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ පටන් ගැනීම සක්කාය දිට්ඨිය දුර වෙන එක සෝතාපන්න කියලා කියන්නේ සම්මා දිට්ඨිය. සෝතාපන්න මගේ සිදුවන්නේ මොකද්ද එතකොට? සක්කාය දිට්ඨිය දුරු වීම සඳහා ප්‍රතිපදාවක් හම්බෙන එකනේ. සෝතාපන්න මගේදී හම්බෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වීමට ප්‍රතිපදාව. සක්කාය දිට්ඨිය කියන්නේ අපි දැන් ආ ඔන්න රූපේ තියෙනවා ඒකට මම කියලා ගන්න නැහැ. වේදනාව තුළ මම කියලා ගන්න නැහැ කියලා හිතින් හිතන එකක්ද ප්‍රායෝගික රූපය මම කියලා නොගන්න බව හම්බෙන එකද? අපි අද ප්‍රායෝගිකවම කියලා හම්බෙන එක නෙවෙයි අපි හිතන්නේ. හිතනවා මෙතන චේතනාව මේක මම නෙමෙයි මගේ නෙමෙයි මේ කවුද හිතන්නේ? මම මම සංකල්පයක් නේද කරන්නේ? මෙන්න මේ උදාහරණේ පොඩ්ඩක් හිතන්න. දැන් ඔබට මම ක්‍රමානුකූලව පැහැදිලි කරා ප්‍රායෝගික ධර්මයක් කියන එක. ප්‍රායෝගික චේතනාව. දැන් ඔබට මම කිව නේද අර මක්කලි ගෝසාලගේ අදහස. ඉස්සර හතර මහා ධාතු මෙහි සතර මහා ධාතු සත්‍යයේ පුද්ගලෙක් නැහැ පිනප්පවක් නැහැ කියලා. එතකොට ඔන්න හිතන්න හොඳව සිහියෙන් හිතන්න අපි මක්කලි ගෝසාලගේ අදහස අයින් කරලා ඔබට ඔබව කල්පනා වෙනවා දැන්. ඔන්න ඔබ කේස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ටික අයින් කරා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අයින් කරා. ඊළඟට ඔබේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඔබ හිතලා ඔක්කොම අයින් කරා. ඔක පටිසමුප්පන්නයි කියලා හිතලා අයින් කරා. දැන් ඔබට ඒක අයින් කරන්න අයින් කරන්න ඔබේ දැන් දුර වෙනව නේද රාගේ? එහෙම හිතන් හිතන්න රාගේ දුර වෙනවනේ. ගැටෙන එක දුර වෙනවනේ ටික ටික. දැන් ඔබට හම්බුනේ රාගය දුරු වෙන එක, ගැටෙන එක දුරු වෙන එකනේ. බුදුරණවහන්සේගේ ධර්මයේදී හම්බ යුත්තේ රාගය දුරු වෙන එක, ගැටෙන එක දුරු වෙන එකද ඉස්සල්ලාම සක්කාදිට්ඨිය දුරු වෙන එකද? දැන් ඔබට හම්බුනේ රාගය ගැටෙන එකයි දුරු වෙන එකනේ. දැන් ඔබට ඒ විදිහට හම්බ වෙනකොට මේක හොඳට හිතන්න නිකන් වචන දෙයක් අහලා වැඩක් නැහැ. දැන් ඔන්න ඔබට ඔබ ඒ විදිහට කල්පනා කරන ඔබට රාගයයි ගැටීමයි දුර වෙනවා. මොකක් හිතනකොටද? මේ ඇත්තක් හිතනකොට නේ. දැන් ඒ විදිහට හිතන එක ඔබේ චේතනාවක්ද නැද්ද? ඒ කියන්නේ ඔබ දැන් ඔබේ කෙස්ලොම් නියද නිය සම්මස්නහර මේක පට ව්‍යාපෝ තේජෝ ආය මෙතන සත්වයේ පුජ්‍යලයේ නැති බව ඔබ හිතන එකෙන් ඔබට රාගයේ දුරුුනේ ඔබේ චේතනාවකින්ද නැද්ද? ඒ චේතනාව හරවත් වූ දෙයක්ද නැති දෙයක්ද? එතකොට ඔබේ ප්‍රායෝගික අවස්ථාව තියෙන්නේ මේ චේතනාවද නැද්ද? ප්‍රායෝගික අවස්ථාව වර්තමානයේ කියලා කියන්නේ ඒ චේතනාවද නැද්ද? ඒ චේතනාව දැන් ඔබට හරවත් වූ දෙයක් වෙලාද හරවත් නැති දෙයක් වෙලාද? හරවත් වූ දෙයක් වෙච්ච නිසා නේද ඔබට රාග දේශ ටික ප්‍රහාණය වුනේ. චේතනාව හරවත් දෙයක් බවට හම්බුනහම ඔබ ඒක මම කියලා අරන්ද නැද්ද? චේතනාව හරවත් මම කියලා අරන් නැද්ද? මම කියලා අරන්. චේතන මම කියලා ගැනීම සක්කාය දිට්ඨිය වැඩෙන එකක්ද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එකක්ද? ඔබ කරන ප්‍රතිපදාවේ සක්කාය දිට්ඨිය වැඩනොත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. බුදුරණවහන්සේ වෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවද ප්‍රහාණය ප්‍රතිපදාවද? එහෙනම් අපට හම්බුනේ සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවද ප්‍රහාණය ප්‍රතිපදාවද? බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බුනවද නැද්ද? නැහැ. හිතන්න කරුණු ටිකක් හම්බුන්නේ නැද්ද? හිතන්න කරුණු ටිකක් හම්බුන්නේ නැද්ද? හම්බුන්නේ නේ. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි ප්‍රායෝගික සක්කායදිට්ඨිය ප්‍රහාණය කිනිසයි තියෙන්නේ. සංකල්පයක් නෙමෙයි. ප්‍රායෝගික සක්කායදිට්ඨිය ප්‍රහාණය වීම. අපි ඇයි හිතන්නේ නැත්තේ? ශ්‍රද්ධාව පිටන්නේ නැත්තේ ඇයි අපි? ඇයි අපි මේ සක්කායදිට්ඨිය ප්‍රහාණය කර ධර්මයක් බුදුරන් වහන්සේ මුලින් කිව්වේ කියලා අපි හිතන්නේ නැත්තේ ඇයි? අපිට හිතෙන්නේ නැද්ද එහෙම? ඇයි අපි බුදුරන් වහන්සේ සරණ යන්නේ නැත්තේ? ඇයි අපි සත්‍සාස්ත්‍රෝ සරණ යන්නේ? ඇයි අපි ආලාරකාර මුද්ද කරා මුද්දල සරණ යන්නේ? ඇයි බෝධිසත්ව සරණ යන්නේ? ඇයි බුදුරණවහන්සේ සරණ යන්න බැරි? අද ප්‍රශ්නේ තියෙන්නේ සරණ ප්‍රශ්නේ නෙමෙයිද මේ තියෙන්නේ? බුදුරණවහන්සේ සරණ ගියේ කි ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. බුදුරණවහන්සේ සරණ ගිහිල්ලා නැහැ. බුදුරණවහන්සේ සරණ ගියා නම් එයාට හම්බෙන්නේ මොකද්ද? බුදුරණවහන්සේ කියපු දෙයක් නෙමෙයිද? බුදුරණවහන්සේ කියපු දෙයක් නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු කරන වැඩ පිළිවෙලක් හම්බ විය යුතුයිද නැද්ද? හම්බ විය යුතුයි. අපට හම්බ වුණු වැඩපිළිවෙලේ සක්කාය දිට්ඨිය දුරු වේවි කියලා අපි මේ හිතන එකක් නේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ දැන දැක ප්‍රායෝගිකව නුවණින් යන වැඩපිළිවෙලක්ද? මෙහෙම කරොත් ඇදහිීමෙන් යුතු ආ මෙහෙම කරොත් වේවි කියලා නිකන් අර අසම්භාව්‍ය ක්‍රියාවකින් අපි පතන එකක්ද? ඉතින් අපි හිතන්නේ ආ මෙහෙම කරොත් ආ සක්කාය දිට්ඨිය දුරු වේවි. කාටද කියන්න පුළුවන්? එහෙම දහමද බුදුරන් වහන්සේ ධර්ම? නෑ දැන දැක ප්‍රායෝගික වෙන ප්‍රතිපදාව. අපි දැන දැක ප්‍රායෝගිකව කරනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේදී අපට සක්කායදිට්ඨිය ප්‍රහාණය වීම හම්බ වුණේ නැතිනම් අපට ඒක බුදුරණවහන්සේගේ දහමක්ද නැද්ද? ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය ප්‍රහාණය වීමක් අපට හම්බුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙන්න විමුක්ති මාර්ගය අපට හම්බ වෙනවද නැද්ද? මොකද බුදුරන් වහන්සේ පෙන්වුවේ සක්කාදිට්ඨිය දුර වෙන එක නේද ඉස්සෙල්ලා. අපට ඕක හම්බුනේ නැත්තම් අපට විමුක්ති මාර්ගය නෑ හම්බ වෙන්නේ. හැබැයි විමුක්තියක් හැටියට යමක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හම්බෙන්නේ මොකද විමුක්තිය තමයි චේතෝ විමුක්තියක් කියන එකක් තියෙනවනේ. ඒ කියන්නේ සිත මුල් කරගෙන විමුක්තියක් කරා යනවා. දැන් අපි යන්නේ සිත මුල් කරගෙනද නැද්ද? සිත මුල්. බුදුරණවහන්සේ වෙන්නේ පඤ්ඤා විමුක්තිය ප්‍රඥා මුල් කරගෙන යන විමුක්තියට. අපි යන්නේ සිත මුල් කරගෙන නේද? ඇයි චේතනාවෙන් නෙමෙයි ඔක්කොම කරන්නේ? චේතනාවෙන් කරන්නේ සක්කාය දිට්ඨියෙන් බැසගෙනද නැද්ද? සක්කාය දිට්ඨිය බැසගෙන සක්කාය දිට්ඨිය වර්ධනය වීමෙන්මයි යන්නේ. අපි සිත මුල් කරගෙන විතරයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥා මුල් කරගෙන යන එක. සක්කාය දිට්ඨිය නිකන් දුර වෙන්නේ මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කරනවා. දන්න කෙනාට දකින්න කෙනාටයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. අපි සක්කාදිට්ඨිය දුරු වේවි කියලා හිතන එක නේද කරන්නේ? අපි මෙහෙම කරනකොට සක්කාදිට්ඨිය දුරු වේවි. ඒක මෝඩ කෙනාගේ අදහසක්ද නෝනක් කරන කෙනාගේ අදහසක්ද? බුදුරන් වහන්සේ කරපේ ධර්මයේ තියෙන දැන දැක යන නෝනක් කාල ගමනක්ද? ඇදහිල්ලෙන් මෝඩකමින් යන ගමනක්ද? දැන දැක යන නෝනක්කාර ගමන නේද? ඉතින් අපි ආ මෙහෙම කරු සක්කදිටි දුරුවේ. දැන් කවුද දන්නේ ඔක වෙනවද නැද්ද කියලා? දැන දැක යන ගමනක්ද? නෑනේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ දැන දැක නුවණින් යුක්ත යන ගමන. අද අපට ඒක නෑ. අපි එච්චරටම මේ දුක එනකොට අපි ඒක අයින් කරන්න අපට හදිසිය කලබලේ අයි බුදුරුව කොට අවශ්‍ය නෑ. අපට මොකකින් හරි නිවන් දකින්න තිබ්බනම් ඇති. මොනවා හරි ක්‍රමයක් කරන්න තිබ්බනම් ඇති අපට බුදුරුව දාලා නෑ. එච්චරට අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ බාල්දු කරලාද නැද්ද? එච්චරට භාවිත කරලා. ඉතින් අපිව රවට්ටන්න පුළුවන් බැයිද? ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන් නේද? ඇයි රවට්ටන්න පුළුවන්? අපි බුදුරණවහන්සේ කිව්ව දේ හරියට අහලා නැහැ. මං ඊයේ ඔබට කිව්ව මතකද? අපට සාමාන්‍ය ගානක් හදන්න ගැටලුවක් පිටුම අනුකරණයේ ගානක් මොනවා හෝ ගානක් හදන්න අපි ගාන කර ගැටලුව ගැන කොච්චර අවධානයෙන් බලන්න ඕනද? නැත්තම් හදන්න පුළුවන්ද? ඒ ගැටලුවට දෙන තැන බුදුරණවහන්සේගේ ධර්මයේ දෙන්නේ ඒ ගානක් හදන්න අපට අමාරුයි හරියට අවධානයෙන් ඒ ගාන ඉගෙන ගත්තේ නැත්තම්. ඒ ගාන දිහා බැලුවේ නැත්තම්. අපි ඔය තන බුදුරණවහන්සේගේ ධර්මයට දෙන්නේ. ඉතින් නිවන් දකින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඊට වඩා ලක්ෂ කෝටි වාරයක් තන දිය යුතුද නැද්ද? කොච්චර අවධානයක් තියෙන්නට ඕනේද? අපි මේ කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන මොනවා හෝ දෙයක් කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා තමයි අපිව අන්දන්න පුළුවන්. කාටද? ඇඳිච්ච අයට. අපි නුවණ කාරයි නම් අපි හරියට බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තා නම් අපිව කෙනෙකුට අන්දන්න පුළුවන්. ඇයි අපි එක එක්කෙනාගේ මේ හැන්ඩල් කරන බවට පත් වෙලා තියෙන්නේ. තව කෙනෙක් අපිව හැන්ඩල් කරන්න දෙමු වෙලා තියෙන්නේ. අපි නෝනක්කාර නිසාද නැති නිසාද? නැති නිසා. බුදුරන් වහන්සේගේ ධර්මය හරියට ඉගෙන ගත්ත කෙනෙකුට තව කෙනෙක් හැන්ඩල් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රඥාවෙන් යන ගමනක් තියෙන්නේ. නුවණින් යුක්ත යන ගමනක් තියෙන්නේ. ප්‍රායෝගික සක්කායදිට්ඨිය දුරු කරන ගමනක් තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ප්‍රායෝගික සක්කායදිට්ඨිය දුරු කරන ගමන. එහෙනම් අපට හම්බ විය යුත්තේ ධර්මයේ ඇහෙනකොට මම හරි කියලාද මම වැරදි කියලාද මම හරි කියලා මම වැරදි කියලා. මම වැරදි කියලා නේද? සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ ප්‍රායෝගිකව පංච උපාදානස්කන්ධේ මම කියලා යෙදීම හරි කියලා හම්බෙන එකද වැරදි කියලා හම්බෙන එකද? සක්කාය දිට්ඨිය දුර වෙනවා කියන්නේ වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන හරි නිවැරදි අර්ථවත් කියලා හම්බෙන එකද නැත්නම් ඒ අර්ථ ශූන්‍යයි කියලා හම්බෙන එකද? අර්ථ ශූන්‍ය බව හම් වෙනකොට මම කියන එක යෙදෙනවා යෙදෙන එක යොදන්නේ නැහැ නේද? දැන් ඔබ කවුරුවත් කෙසෙල් ගහකින් අරඩුවක් හොයන්නේ නැහැ නේද? එහෙනම් ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ පංච උපාදානස්කන්ධය අර්ථ ශූන්‍ය බව හම්බ විය යුතුයි නේද? ඒ කියන්නේ ප්‍රායෝගික චේතනාව. ප්‍රායෝගික වර්තමාන අවස්ථාව. එහෙමනම් හම්බ වෙන්නේ තමන් හරි කියලාද මට තේරෙනවා කියලාද මට ගැළපෙනවා කියලාද මම වැරදි මට තේරෙන්නේ මට ගැළපෙන්නේ කියලාද හම්බ මම වැරදි මට තේරෙන්නේ මට ගැළපෙන්නේ කියන එක නේද හම්බ වෙන්නේ. කොහෙන් හරි හම්බ වෙනවනම් මට තේරෙනවා මට ගැළපෙනවා මම හරි මට ලස්සනට වැටෙනවා කියලා එයාට සක්කාය දිට්ඨිය වැඩෙනවද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද ඒ ප්‍රායෝගික ධර්මයක් මේක මේ හිතන එකක් නෙමෙයි ප්‍රායෝගික ධර්මයක් ප්‍රායෝගිකව මම වැරදි කියලා හම්බ වෙන එකේදී මම හරි මට තේරෙනවා මට ගැලපෙනවා කියලා හම් වෙනකොට අපිට සක්කාය දිට්ඨිය වැඩිනවද ප්‍රහාණිනවද? වැඩිනවා. ප්‍රායෝගිකව මම වැරදි මට තේරෙන්නේ මම දන්නේ කියලා හම් වෙනවනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණිනවද වැඩිනවද? අන්න ප්‍රහාණය. බුදුරණවහන්සේ බහලා තියනවද දේශනා කළා තියනවා. භගවා ඥානාමි අහං ඥානාමි කියන එකයි අපේ මිම්ම. දැන් අපට තේරෙන්නේ අහං ඥානාමි කියලානේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ බුදුරන් වහන්සේ දන්නේ මම දන්නේ නෑ. ඕක තමයි හැම මොහොතකම හම්බ යුතු ධර්ම ස්වභාවය. අහන්න යන්න. අනිත් එක ඔබ සරල කාරණා මම ඔබට කියන්නම්. ඔබ දන්නා නේද පටිච්චසමුප්පාදේ මූල අවිද්‍යාව කියලා. අහලා තියෙනවනේ. අවිද්‍යාව කියන්නේ නුවණක්කාරකමද මෝඩකමද? මෝඩකම. අපට මම කියලා ප්‍රායෝගිකව ගොඩනගින්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච දේ නුවණකාරකමක් හම්බ වෙච්ච දෙයක්ද තියෙන්නේ මෝඩකමක් හම්බ වෙච්ච දෙයක්ද? එහෙනම් අපට ප්‍රායෝගිකව හම්බෙන හැම එකක්ම නුවණක්ද නුවණින් හම්බෙන එකක්ද මෝඩකමින් හම්බෙන එකක්ද? ඉතින් මෝඩකමින් හම්බෙන දේ හරිද? ඉතින් අපි ඇයි හරි කියලා ගන්න හදන්නේ? පටිච්චසමුප්පාදේ මුල අවිද්‍යාව නේද? අවිද්‍යාවෙන් නේද මම කියලා අපට හම්බ වුනේ. ඉතින් මෝඩකමින් හම්බෙච්ච මට ගැළපෙන දේ හරි වෙන්න පුළුවන්ද? අපි හරි වෙන්න නේද කැමති? එහෙනම් මෝඩකමින් හම්බෙච්ච මම වැරදි කියලා හම්බ වුණොත් නේද අපට හරි දේ හම්බෙන්නේ? ප්‍රායෝගිකව අපට හම්බ වුණොත් මෝඩකමින් පදනම වෙච්ච දෙයක් තමයි මේ හම්බ වුනේ කියලා. අවිද්‍යාව පදනමින් හම්බුනේ කියලා. අන්න යාට හම්බ වෙන්නේ මොකද්ද? අන්න අවිද්‍යාව හම්බ වෙනවා. එහෙනම් හැම මොහොතකම හම්බ විය යුත්තේ ප්‍රායෝගිකව මගේ වැරද්දක්. මේ හිතන එකක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සංකල්ප හිතලුවක් නෙමෙයි. සංකල්ප වශයෙන් එන හිතලුවක් නෙමෙයි. ප්‍රායෝගික ධර්ම. ප්‍රත්‍යুৎপন্ন ප්‍රායෝගික ධර්ම. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි දුරු කරන ප්‍රතිපදාව. ආ දැන් අර රූපි මම නෙමෙයි වේදනාව මම නෙමෙයි දැන් කවුද හිතන්නේ මම මගේ චේතනාව එතකොට මම මේ රූපේ මම නෙමෙයි වේදනාව මම නෙමෙයි කියලා හිතන චේතනාව හරිද නැද්ද ඒක මම වෙලා නේද ඉතින් අපි ප්‍රායෝගිකව දහමට යමු වෙලාද නැද්ද නෑනේ දැන් උදාහරණයක් මම කියපේ තේරුණා දැන් ඔන්න ඔබ ඔබට හිතන්නක ඔබට මං කියන කටහඬ එනවා කියලා. ආ දැන් ඔන්න අනුමුදස්වන් නැසේ කටහඬ මේක අනිත්‍යයි මේක දුකයි මේක ස්පර්ශයෙන් හටගත්ත මේක අවිද්‍යාවෙන් හටගත්තේ කියලා හිතන චේතනාව නේද ප්‍රායෝගික. ඒ චේතනාව හටගත්තේ කන ශබ්ද විඤ්ඤාණ එකතු වෙන්නේ මනද මනෝ විඤ්ඤාණ එකතු වෙන්නේ. දැන් මේ චේතනාව හරිදන්ද? ඒ චේතනාව හර නිසා නේද ඔබට මේ මුල් කරගෙන රාග දිස ඇති වෙන්නේ නැත්තේ. එතකොට ඔබ ප්‍රායෝගිකව වර්තමානයේ ඔබට සක්කාය දිට්ඨිය ඇති වෙලාද නැති වෙලාද? වැඩෙනවද ප්‍රහාණය වෙනවද? බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙනවද නැද්ද? හම්බෙන්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වතුනි වාචික අර්ථයක් මේ අපි මතුරන එකක් නෙමෙයි. අපි දැන් මතුරනවානේ. අපි මේක මේ විචක්ෂණයට දෙන්නේ නැතුව ඉඳ අර විතරකේ මතුරන එකක් කරන්නේ. ප්‍රායෝගික ධහමට යොමු වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ ධහමට යොමු වෙලා නැහැ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ සක්කාදිට්ඨිය දුරු කරන වැඩපිළිවෙලකට යමු වෙලානේ. අපි හැම වෙලෙම කැමති ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය වැඩෙනවට. ඒක හොඳට හිතලා බලන්න. අපි කැමති පුජ්‍යලිකෝ අපි කැමති ඒකට නෙමෙයි බලන්න. පුජ්‍යලිකෝ අපි කැමති මට යමක් හොඳට තේරුණා කියලා සතුටු වෙන්නද නැද්ද? පුජ්‍යලිකෝ ඔබ කැමති දැන් මේ කියන කරුණ ඔක්කොම මට තේරුණා කියලා මම සතුටු වෙන්නද නැද්ද කැමති? ඒකට නෙමෙයිද කැමති? එතකොට ඔබේ චේතනාවට ඔබට දැන් ආව චේතනාව ඔබ සතුටු වෙන්න කැමති? සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්නද කැමති ප්‍රහාණය කරගන්නද? වර්ධනය කරගන්න. ඔබ කැමති ඔබට ලස්සනට භාවනාව වැඩෙනකොට ඒතන ලස්සනට හොඳට වැඩිගෙන යන එක ඔබ අත්විඳින්නද කැමති නැද්ද? ඒ කියන්නේ ඔබට ලැබෙන ප්‍රත්‍යක්ෂයට දැන් ඔබ මම කියලා ගන්නද නැද්ද කැමති? සක්කාය දිට්ඨිය දුරු කරන්නද නැති කරන්නද? දැන් ඔබ හිතන එකක් නේ දුරු වේවි කියලා ඒක අසම්භාව්‍ය ක්‍රියාවක්. දැනද කියන ගමන නෙමෙයි සිදු වේවි. බුදුරණවහන්සේගේ ධර්මයේ ඥානතෝ පස්සතෝ නේද? දන්න දකින්න කෙනාට. සිදු වේවි කියනකොට කවුරු හරි කරලා දෙයිද ඒක? දැනදක නෙමෙයි. දැන දැක යන ගමනේදී අපට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් සක්කාය දිට්ඨි දුරු වීමක් හම්බෙන්නට ඕන. සද්ධානුසාරී කියන්නේ ඒක. සද්ධානුසාරී වෙද්දී ශ්‍රද්ධාවෙන් බැස ගනිද්දී අහං ඥානාමි භගවා ඥානාමි. බුදුරණවහන්සේ කිව්වදී මම දන්නව නෙමෙයි. දැන් බුදුරණවහන්සේ කිව්වදී මම දන්නේ මම හරි නිසාද වැරදි නිසාද? මට ගැළපුණා මම ඉන්න නිසා නේද? මම හිතියොත් නේද අපි සාමාන්‍ය සරල අර්ථයක් ගමුකෝ භාෂා විවහාරය. භාෂා විවහාරය ඉස්සල්ලාම උත්තම පුරුෂනේ මම. මම වුණාට පස්සේ නේද අරයා, ඔයා, අතන, අරක, ඕක, මේක, මට, මගේ, අරයාගේ, මෙයාගේ ඔක්කොම මම ඉන්න නිසානේ. මම හරි වෙච්ච තැනදී මම බැසගත්ත තැනදී නේද අරයා, අරක, ඕක, මේක, ඒක, මේක, මට, මගේ, මගේ ඔක්කොම තියෙන්නේ. දැන් මට තේරෙන්නේ මම ඉන්න නිසාද නැද්ද? මට ගැළපෙන්නේ මම ඉන්න නිසාද නැද්ද? යමක් මගේ වෙන්නේ මම ඉන්න නිසාද නැද්ද? එතකොට අපිට මට ගැළපුණා නම් මට තේරුණා නම් මට මගේ මගේ වුණා නම් ඒ මම ඉන්න නිසාද නැද්ද? මේ සරල අර්ථයක් අපි ගත්තොත් මේ මේ භාෂාව සිංහල නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් සරල අර්ථයක් මම ඉන්න නිසානේ. ඉතින් මම ඉන්න නිසා නම් හම්බ වුනේ. බුදුරණන් වහන්සේගේ ධර්මයේ පටන් ගැනීම මම කියලා ගැනීම හරි කියලා දැක්මද වැරදි කියලා දැක්මද? අපි එතකොට දැක්කේ මම කියන එක හරි කියලාද වැරදි කියලාද? හරි කියලා නම් බුදුරණන් වහන්සේ ධර්මයේ හම්බ වුණාද නැද්ද? නෑ. ඔන්න සක්කාය දිට්ඨිය දුර වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ පින්වතුනි මේ සසරේ ඉන්නේ බුදුරණන් වහන්සේ අශ්‍රෝමයක් 100කට මල්ලා උදාහරණ දෙන්නේ කට කහනවට නෙමෙයි. අශ්‍රෝමයක් 100කට පලන ඈතින් එල්ලලා එවැනි එකකින් විදින එක ලේසියි කියනවා. සක්කාදිට්ඨි දුරු කරනවට වඩා. ඔබ හිතන්නේ මේ වයර් එක අර ඈතින් එල්ලන වයර් එකකින් ගහන්න ඔබට පුළුවන් වෙන්නේ කියලා. මේ වයර් එක පොඩ්ඩක් ඈතින් එල්ලලා ඒ වයර් එකකින් ඔබට ගහන්න පුළුවන්. අමාරුයිනේ. වයර් එක වගේ දස්රෝමය. අපි අපේ ලොම් ගහ අපේ ලොම් ගහ කියලා ඒ ලොම් ගහෙන් ගහන්න පුළුවන්. බෑනේ. ඒක 100ට බලලා 100ට බලපෙන්නේ. ඒක ලේසි කියන බුදුරජාණන් වහන්සේ. මේ නිකන් නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ බය කරන්න කියනවද? බුදුරජාණන් වහන්සේ නිකන් අර අපිව අර නිකන් අර මුනිච්චාවට මොනවද පෙන්වන්න කියන්නේ නේද? ඇත්තම සත්‍යවාදී නේද? ඒක 100ට පළලා ඒකකින් විදින එක ඒකත් ලේසියි කියනවා. මොකකට වඩාද? ඉතින් එහෙනම් බලන්න අපි මේ සක්කායදිට්ඨිය කඩනවා කිය අපි මේ නිකන් ඔහි යමක් මේ වැදගත් වැදගත් බවක් නොදී අපි හිතන දේවල් කරගෙන ගියා කියලා මං වෙයිද? වෙන්නේ එච්චර සූක්ෂම බවක් මේ ධර්මයටම. අති සූක්ෂම බවක් වනේ. ඒකයි පින්වතුනි මෙච්චර කාලයක් සසර ආවේ. ඔය දේ හොයනකොට අපි බ්‍රහ්ම ලෝකෙ යනවා. ප්‍රතිපදාව කරනකොට අපිට බ්‍රහ්ම ලෝකේ යන ප්‍රතිපදා හම්බ වෙනවා. මොකද අපේ ප්‍රායෝගික ප්‍රශ්නයද තාම අපට ප්‍රායෝගික ප්‍රශ්න වෙලා නැහැ සක්කාය දිට්ඨිය. අපි කොච්චර කතා කරත් අපට මොකද්ද ප්‍රායෝගික ප්‍රශ්න? රාගය දේශය නෙමෙයිද? අපට ප්‍රායෝගික ප්‍රශ්නේ රාගය දේශය නෙමෙයිද? හොඳට හිතලා බලන්න. තම තමන් ගැන අවංකව හිතලා බලන්න. මොකද මේ ධර්මයේ අවංකව යන එක. ඔබට ප්‍රශ්නේ සක්කාය දිට්ඨියද? සක්කාය දිට්ඨිය කියන්නේ හිතලා වැඩන්නේ. අපි බුදුරණවහන්සේ කිව්වට හිතලා වැඩන්නේ. දැන් ප්‍රායෝගික ප්‍රශ්නේ ඔබට සක්කාය දිට්ඨියද රාගයයි දේශයයිද? ඔබ එහෙනම් දැන් දුරු කරන්න හොයන්නේ ප්‍රායෝගික ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයිද නැද්ද? ඒකට උත්තරයක් නෑ රාග දේශ දුරු කරන්න හොයන්නේ. අයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ප්‍රායෝගික ප්‍රශ්න කුමක් විය යුතුද? සක්කාය දිට්ඨිය විය යුතුයි. නමුත් අපට තාම ඒක ප්‍රශ්නයක්වත් නැහැ. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඉස්සල්ලාම අපට ප්‍රශ්නයක් විය යුතුයි. එතකොටයි දුරු කරන්න උත්සාහ අන්න සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් බව හම්බ වෙන්නේ නුවරට. හිතට නෙමෙයි. අපට රාගයේ දේශයේ ප්‍රශ්න වෙන්නේ හිතටද නැද්ද? හිතට නේද? හිතට රාගයේ දේශය එනකොට අපි කැමති නෑ නේද? අපි හිත පිරිසිදු කරනවා රාගයේ දේශේ. හිත ඇති වෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් හටගත්ත හිතට නේද අපේ රාගදේශ ප්‍රශ්නේ අතර බුදුරණවහන්සේ කියපු ධර්මයක් තමයි හම්බෙලා නැන්නේ. බුදුරණවහන්සේ අවිද්‍යාවෙන් ගොඩනගෙන ධර්මයක් ධර්මන්නද වෙන්නේ. අපට තාම ඒක හම්බෙලා නැහැ. බුදුරන් වහන්සේ පෙන්වුවේ හිතට නෙවෙයි සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව වෙන තැනදී ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක හම්බෙන්නේ හිතටද? නෑ. ප්‍රඥාවට. ප්‍රඥාවෙන්නේ කාටද? විචක්ෂණශීලී භවෙන් යුක්ත කෙනාට. වෙන කාටවත් ප්‍රඥාව වෙන්නේ. විචක්ෂණශීලී භව තියෙන කෙනාටයි ප්‍රඥාව අන්න ඒ කෙනාටයි සක්‍රිය දිට්ඨිය ප්‍රශ්නයක් කියන්නේ. එයා ඒක දුරු කරනවද නැද්ද? දුරු කරනවා. අන්න මහා මාළුක සූත්‍රය පැහැදිලි කරනවා. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය බව දන්න කෙනා දුරු කරනවා. දන්නේ නැති කෙනා දුරු කරන්නේ ඇයි අර ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබුණොත් නේද උත්තරයක් හොයන්නේ. අපට ප්‍රශ්නයක් නැත්නම් අපි උත්තරයක් හොයනවද? කවුරුත් හොයන්නේ නොදන්න ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ. ඉතින් සාධාරණ නැද්ද අපිට දෙන්න ප්‍රායෝගික ප්‍රශ්නේ රාගදේශ සිතට එන්නේ. ඒකට උත්තරයක් හොයන එක සාධාරණ නැද්ද? සාධාරණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රඥාවට හම්බ වෙන සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් වෙනවා කියන එක අපට තාම හම්බ වෙන්නේ නැහැ. විචක්ෂණශීලී බව නැහැ. අපට තාම තියෙන්නේ ඇදහිල්ලක්. ඒක අන්ධ වූ විශ්වාසයක්ද නැත්නම් ඇස් ඇති වූ විශ්වාසයක්ද? ඇදහිල්ල කියන එක අන්ධ වූ විශ්වාසයක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දැන දෙක යන ගමනකටනේ ඊට අවශ්‍ය දේ බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. අපි ගන්න දක්ෂ නැහැ. ඔබ හක්කාදිට්ඨිය ගැන අහලා නැද්ද? සක්කාදිට්ඨිය කියන්නේ පංච උපාස්කරති කියන වචනයකට මම කියලා බැසගන්න එකද? දැන් අපි වචනයකට මම කියලා බැස ගන්නවා කියලා අරන් තියෙන්නේ. බුදුරන් වහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක්ද නැද්ද? ඉතින් ඇයි අපි සක්කාදිට්ඨිය කියලා ඉගෙනගත්ත විෂය ප්‍රායෝගික දෙයකට ලං කරලා හොයන්න බලන්නේ නැත්තේ? විශේෂ නොඉගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි ඉගෙන ගත්තා. ඔක ප්‍රායෝගික දෙයකට කියලා අපි හොයන්න පටන් ගන්න ඇත්තේ ඇයි? ඇයි අපි අර ගණන් ගණිත ගැටලුවක් විසඳන්න දෙන ඒකට දෙන තැන බුදුරණවහන්සේගේ ධර්මයට දෙන්නේ නැත්තේ. දැන් ගණිත ගැටලුවක් අපිට විසඳන්න බෑ හරියට ඒක අධ්‍යයනය කරේ නැත්තම්. ඇයි අපි මේ තැන බුදුරණවහන්සේගේ ධර්මයට දෙන්නේ නැත්තේ? හරියට මේ දේ ඉගෙන ගන්න නැත්තේ. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා ඉගෙන ගන්න නැත්තේ. බලන්න අපේ විමර්ශනශීලී බව කොච්චර අඩුද? මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි හරියට ධර්මය ඉගෙන ගන්නෙ. බුදුරන් වහන්සේ කියපු විදිහට ඉගෙන ගන්නෙ. අපි මේ ධර්මයේ අපට ගැළපෙන ක්‍රමයකට අපි ගන්නයි හොයන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වැඩි වීමද නැද්ද? ඒ සක්කාය දිට්ඨිය වැඩි. අපි කොහෙන් ගියත් අපි යන්නේ මොකකටද? ගද්දුරු බඳ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? බල්ලෙක් කණුවක දන්වැලෙන් ගැට ගහලා ඒ බල්ලට යන්න පුළුවන් කොච්චර දුරයිද? දන්වැලේ දුර විතරයිනේ. ලගින්න පුළුවන්, ඇවිදින්න පුළුවන් ඔක්කොම දන්වැලේ දුර විතරයිනේ. එතනින් එහා යන්න බෑනේ. ඇයි? ගැට ගහලානේ ඉන්නේ දන්වැලේ. අන්න ඒ වගේ බුදුරණාහි පෙන්වා දෙනවා. අපි සක්කාදිට්ඨියෙන් බැඳිලා ඉන්නේ. අපි කරකැවෙන්නේ මොකක් කොටද? සක්කාය දිට්ඨිය වටමයි. අපි බැහැගෙන ඉන්නේ මොකද? සක්කාය දිට්ඨියමයි අපි ඒකට බැහැගෙන ඒක වටාම ඉන්නවා. ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න බෑ. ඒකයි මේ ප්‍රඥාව කියන එක අති තීක්ෂණ බවක් තියෙන්නට ඕන ප්‍රඥාවට. ඒකයි බුදුරුන්ගේ ධර්මයේ ලෝකේ දුර්ලභ. ඒකයි බුදුරුන්ගේ ධර්මයේ හැමෝටම ගෝචර නැත්තේ. ඒකයි බුදුරුන්ගේ ධර්මයේ ප්‍රඥාවට විතරක් ගෝචරයි. ඒකයි බුදුරුන්ගේ ධර්ම විමර්ශනශීලී බවට ගෝචර. එහෙම නැතුව බුදුරුන්ගේ ධර්මය හම්බෙන්නේ නැහැ පින්වතුනි. අපට නුවණින් යුක්ත වැඩපිළිවෙලකට අපි නොගියොත් අපට බුදුරුන්ගේ ධර්මය හම්බ වෙන්නේ නැහැ. අපි කරන්නේ අපට හිතෙන තේරෙන දයක් විතරයි. එහෙනම් ඔබ හිතලා බලන්න අර මුලින් ඉඳලම කියපු කරුණුත් එක්ක අපි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවද? බුදුරන් වහන්සේ කිව්ව විදිහට අපි යමක් කරනවද කියන එක ඔබම හිතන්න. මේ ලෝකේ පින්වතුනි විමුක්තිය හොයන ප්‍රතිපදා ලෝකයට ගැළපෙන විදිහට තියෙනවා. දැන් අපි දැන් අපි කතා කරේ අපේ හිතට රාගය දේශයේ ප්‍රශ්නයක්ද නැද්ද? ඒක ලෝකේ ඔක්කොටම ප්‍රශ්නයක්ද නැද්ද? අපට විතරක් නෙමෙයි ලෝකයේ ඔක්කොටම මේක ප්‍රශ්නයක් දැන්ද? ප්‍රශ්නයක්. ඒකට පිළියම් හොයනවා එක එක අය රාගයෙන් භුක්ති විඳිනවා, ද්වේෂයෙන් ඒ ඒ කටයුතු කරනවා. නමුත් ලෝකයේ යම්කිසි නුවණක් තියෙන කෙනා ලෝකයේ ඔක්කොටම ප්‍රශ්නයක් වෙච්ච දෙයට උත්තරයක් හොයනවද නැද්ද? උත්තරයක් හොයනවනේ. ඒකට බුදුවරු වුන්නේ ඒකට බුදුවරු වුන්නේ ඒකට මේ ලෝකයේ යම් කිසි නුවණක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න පුළුවන්. දැන් ආලාරකාරා මුද්දකරා පුත්ත ඔය දෙක කරේ නැද්ද? අපේ බෝධිසත්වයේ බෝධිසත්ව අවදී ඔය දෙක කරේ නැද්ද? ඊළඟට අර පකුද කච්චායනලා එයාලත් කරලා එයාලා දෘෂ්ටියකට ගියා. එයාලත් ඒ විදිහ අඩපිල්ලකුත් කියලා දෘෂ්ටියකට ගියා. ඒකට බුදුහුරු අවශ්‍ය නැහැ. ඒක ලෝකේ ලෝක නුවණක් තියෙන කෙනාට හොයන වැඩ පිළිවෙල. බුදුවරු පෙන්වා දෙන්නේ ලෝකේ දහමක්ද ලෝකෙන් ඈතර වන දහමක්ද? දැන් අපි ඈතර වන දහමක් කියවට වචනයක් විතරයි. අපි ඈතර වන දහමක් කියවට ලෝකයේ දෙයක් නෙ කරන්නේ. බුදුරණවහන්සේ මෙන්න ඈතර වන දහමන්නේ. ලෝක පිරිසිදු භාවය ලෝකේ පිරිසිදු භාවයක් නෙමෙයිනේ. ලෝකෙන් ඈතර වෙන දහමක්. ඒක බුදුරුන්ට විතරයි වන්න පුළුවන්. ලෝකේ ඇත්තක් තියෙනවා. දැන් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්. ඒක ලෝකේ ඇත්තක්. ඔය විදිහට අපේ හිත පිරිසිදු කරන වැඩ පිළිවෙලවල් තියෙනවා. ඒවා ලෝකේ ඇත්තක්. බුදුරු පහල වෙලා පෙන්වා දෙන්නේ ලෝකයෙන් ඈතර වන ප්‍රතිපදාවක්. ඔන්න ඈතර වන ප්‍රතිපදාවක් බව අපට හම්බ වෙන්න ඕනේ. වචනකින් මේක ඊතර වෙනවා කිව්වට මේ අපි කියන එකක් විතරනේ. ඊතර වීමක් බව හම්බෙන්න ඊතර වීමක් බව අපට හම්බ වෙන්න ලෝකය හම්බ වෙලා ලෝකයෙන් ඊතර වීමක් කියන දේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ සිතවිල්ලකින් වචනකින් ඔබ වෙලා හරියන්නේ නෑනේ ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕනේ ඊතර වීමක් කියන්නේ දැන් මම ඉන්නේ ලෝකයේද නැද්ද ලෝකයේ නේ මට යමක් ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක ලෝකෙට දහම් වෙන්නේ නැද්ද? බුදුරණවහන්සේ පෙන්වන්නේ සක්කාදිට්ඨි දුරු කරන එකක් නේ. එහෙනම් ඒක ඊතරවන ප්‍රතිපදාවක්ද නැද්ද? ඒක ඊතරවන එකක්. සක්කාදිට්ඨිය දුරු වෙනකොට මම වැරදි කියලා නේද මම ලෝකේ නම් මම වැරදි නම් බුදුරණවහන්සේගේ ධර්මයේ හම් වෙන්නේ බහිනකොට ඊතරවන එකක්ද නැති එකක්ද? ඊතර වෙන එක. අපට ඔක්කොම මට නම් හම් වෙන්නේ මට හම් වෙන්නේ ලෝකේද නැද්ද? ලෝකේ අපට ඊතර වෙන ප්‍රතිපදාවක් හම්බෙලා නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මම වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාව ඊතර වෙන ප්‍රතිපදාව. කොහෙන් ගත්තත් මේ ධර්මයේ පින්වතුනි තියෙන්නේ. නිවීම කරා යොමු වෙන එක. අන්න එකයි ධර්මයට කියනවා මී පැණි වගේ කියලා. මේ ධර්මයේ අද්විතීය මේක අනිත් අයට කියන්න බෑ. මේක අලුතෙන් කෙනෙකුට අලුත් විග්‍රහයක් දෙන්න බෑ. අපිට තියෙන ප්‍රශ්නේ අපි බුද්ධ වචනේ තියෙන විදිහේ ඒ විදිහට ඉගෙන ගන්න නැතුව අපි දන්න කෝණයක ඒකට දාලායි බලලා තියෙන මෙච්චර කාලයක්. දැන් අපි අපි ඉගෙන ගත්තේ බුද්ධ වචනේ තියෙන විදිහට නෙමෙයි. අපි දන්නවනේ යම් කිසි කෝණයක්. ඒ කෝණේ බුද්ධ වචනේට දාලා අපි බලනවා මේකයි බුද්ධ වචනේ කියලා. තව කෙනෙක් කවුරු හරි කියපු විග්‍රහයක් අරගෙන ඒක දාලා බලනවා මේකයි බුද්ධ වචනේ කියලා. අපි අර ගැටලුවක් නැත්තම් ගාණක් විසඳන්න ගාණ තියෙන විදිහට බලනවා වගේවත් ධර්මයේ බලලා නැහැ. ධර්මයේ බලලා තියෙන්නේ අපි දන්න කෑල්ලක් එකට දාලා ගලප ගන්න. කීප විදිහට බලන්නේ නැහැ. දැන් ඔබ සක්කාය දිට්ඨිය දැන් ඔබ ඉතර දෙයක් ඕනේ මේ සක්කාය දිට්ඨිය කියන එක. ඔබ සක්කාය දිට්ඨිය ගැන අහලා නැද්ද? සක්කාය දිට්ඨිය කියන වචන ටිකක්ද අපිට? සක්කාය දිට්ඨිය කියන එක අපි හොයන්නට ඕනේ. ඇයි අපි බුදුරණවහන්සේ කිව්වද ගණන් ගන්න නැත්තේ? වැදගත් නැද්ද ඒක? බුදුරණවහන්සේ වැරදි දෙයක් කිව්වද? අනවශ්‍ය දෙයක් කිව්වද? දැන් කවුද සංකාදිට්ඨිය කියන එක හොයන්නේ? හෙව්වද කවුරුහරි? මොකද්ද සංකාදිට්ඨිය? බුදුරණවහන්සේ කියපු ටික. මේක ප්‍රායෝගික ධර්මයක් කියන එක ඔබ දන්නවද නැද්ද? ප්‍රායෝගික ධර්ම. ප්‍රත්‍යක්ෂ ධර්ම. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ධර්මයක් නම් මේක. ඇයි අපිට මේක තාම වැදගත් වෙන්නේ නැත්තේ? ඇයි බුදුරණවහන්සේ කිව්ව විදිහට හෙව්වේ නැත්තේ? ඇයි අපි අපට හිතෙන දේක් කරන්නේ? ඇයි අපි අපට වැඩෙන දෙයක් කරන්නේ? ඇයි අපි අපට කල්පනා වෙන දෙයක් කරන්නේ? ඇයි අපි බුදුරණවහන්සේ කිව්ව දේ ඒ විදිහටම හොයන්නේ නැත්තේ? අපි එහෙම හොයන්නේ නැත්නම් අපට ධර්මයක් හම්බෙන්නේ නැහනේ. බලන්න බුදුරම ධර්මයේ මේ ලෝකේ. ඊටාම කලාතුරකින් හම්බෙන්නේ. ඊටාම කලාතුරකින් එවැනි ධමකට අපට අවබෝධ නොවුනත් අපි ඒකට තැනක් දිය යුතුද නැද්ද? ඒක රැකගත යුතුද නැද්ද? කිසිදු වචනයකින් තොරව අපි මේ ධහම රැක ගන්න ඕනේ. අපි මේ ධහම රැකගත්තොත් විතරයි අපට අවබෝධය කර යන්න පුළුවන්. ඊයේ ඔබට මතක ඇති සෝතාන් දත සූත්‍රයේදී ඒ ධර්මයේ තියෙන විදිහටම අපි ඉගෙන ගත්තොත් විතරයි අපිට ධර්ම තේරුම් ගන්න පුළුවන්. අපි දන්න කෝණකින් දාලා බෑ. අපි දන්න කෝණේ ලෝකයේද නැද්ද? දැන් අපි දන්නේ යම් කිසි දෙයක් ලෝකේ තියෙන එකක්ද නැති එකක්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ ඊතර වෙන එකක්ද ලෝකේ තියෙන එකක්ද? අපි ධර්මයේ ගලපන්නේ ලෝකේ තියෙන එකක් නම් ඊතර වෙන එකක් හම්බ වෙනවද නැද්ද? හම්බෙන්නේ නැහැ නේද? අපි අපි ඊතර වෙන ධර්මය ලෝකේ තියෙන එකකින් ගලපනවා නම් අපට ඊතර වෙන ධර්මයක් හම්බ වෙනවද? අපි මේ ලෝකේ මොන විග්‍රහයකින් ගලපුවත් ඒක ලෝකේ තියෙන එකක්ද නැද්ද? ලෝකේ තියෙන එකකින් මේක ගැලපුවොත් හරියද එතකොට? බුදුවරු විතරයි මේ දෙතරම දහමක් දෙන්නේ. දැන් මේ පසේ බුදුරුන්ට දෙන්න බැරි දෙයක් මේ බුදුරයන් වහන්සේ දුන්නේ. ඒතර බලන්නේ ධර්මයේ අද්විතීය බව. ඇයි අපි මේ ලෝකේ තියෙන එකක් එක සසඳන්නේ? ඇයි අපි අපට තේරෙන එකක් එක සසඳන්නේ? ඇයි අපි අපට ගැලපෙන එකක් එක සසඳන්නේ? ඇයි අපි අපට වැඩෙන එකක් එක සසඳන්නේ? ඇයි අපි තව කෙනෙක් කියන එකක් එක සසඳන්නේ? ඇයි අපි මේක බුදුවරුන්ට විතරක් හම්බෙන එකක් බව නොසිතන්නේ? මේක බුදුරුන්ට විතරක් හම් වෙන එකක්. බුදුරුන්ට විතරක් හම්ුනේ ලෝකේ විතරන ප්‍රතිපදාව. අපි ඉන්නේ ලෝකයේ තුල. ඊතර වන ප්‍රතිපදාවෙදී හම්බ විය යුත්තේ අපේ වැරද්දද අපේ නිවැරද්දද? අපේ වැරද්දනේ. ඊතර වද්දි හම්බ වෙන්නට ඕනෙත් අපි ලෝකේ නම් ඉන්නේ ලෝකයෙන් ඊතර වන ධම්මක් බුදුරණවහන්සේ දුන්නා නම් බුදුරණවහන්සේගේ ධර්මයේදී හම්බ විය යුත්තේ ලෝකයෙන් අපේ නිවැරදි බවද වැරදි බවද අපට හම් වෙන්නේ අපේ නිවැරදි බවද වැරදි බවද නිවැරදි බවනේ අපට හම් වෙන්නේ දැන් අපි කැමති මාව සෝතාපන්න කරලා හතර කරන්න නෙමෙයිද අපි කැමති සසර සංසාරයේ දුගතිය යන මාව සුගතිය යවන්න නෙමෙයිද අපි කැමති මාව නිවන් දක්වන්න නෙමෙයිද අපි කැමති මාව සෝතාපන්න කරන්න නෙමෙයිද කියන්නේ අපි ලෝකේ ඉන්න මාව නේද මේ ඔක්කොම කරන්නද? බුදුරණන් වහන්සේ මෙන්නනේ මම කියලා වැරදි බව හම්බෙන එකක් නේද? මම කියලා වැරදි බව හම්බෙන එකක් වෙන්නන්නේ. අන්නේ හම්බවීමට කියන සෝතාපන්න වුණා කියලා. භවවතපන්න කිරීම නෙමෙයි. සෝතාපන්න කියන්නේ මොකද්ද? මම කියලා වැරදි කියලා හම්බවීම. ඒකට දෙන නිර්වචනය මොකද්ද? දැන් සාමාන්‍ය ධර්මයේ තුල කියන එක බලන්න. දැන් අපි කැමති මම සෝතාපන්න වෙන්න නෙමෙයිද? අපි කැමති මම සෝතපන්න වෙන්න නේද? බුදුරණන් වහන්සේ බෙන්නේ. මම කියලා හම්බෙම වැරදි කියන එකට සෝතපන්න කියන්නේ. තේරුණාද කිව්වේ? බුදුරණන් වහන්සේ පෙන්නන්නේ මම කියලා වැරදි කියන එක ප්‍රායෝගිකව හම්බ වීමට දෙන නිර්වචනය මොකද්ද? සෝතාපන්න. අපි කැමති මම සෝතාපන්න කරන්න. කොහොමද වෙන්නේ? බුදුරණන් වහන්සේ ධර්මයේ හම්බෙනවද උඩට? බුදුරණා ඒකයි මම කිව්වේ බුදුරණාහි කිව්ව දේ අපි ඉගෙන ගන්න මේ අපි අපට හිතන දයක් ඉගෙන ගන්න හරියන්නේ බුදුරණවහන්සේ කිව්ව දයක් ඉගෙන ගන්න. අපි මේ මට හිතන දයක් නෙමෙයි ඉගෙන ගන්න. මට ගැළපෙන දයක් අපි මේ ඉගෙන ගන්න. අපි බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙන ගන්න. දැන් අපි මොකද කරන්නේ? මාව සෝතාපන්න කරන්න අපි මොනවද කරන්නේ නැත්තේ? හැමදේම කරනවනේ. මාව සෝතාපන්න කරන්න හැමදේම කරනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ උණුසුමවත් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. හැබැයි කරන්නේ මවසෝතපන්න කරන්නේ. පංච උපාස්කන්ධය දන්නවා, පටිසමුප්පාදය දන්නවා, ධාතු වශයෙන් දන්නවා, ආයතන වශයෙන් දන්නවා, ධ්‍යාන සමාපස්ත්‍ය, ආශ්‍ර සමාපස්ත්‍ය ඔක්කොම දන්නවා. හැබැයි බුදුරණවහන්සේගේ වචන ටිකක් විතරයි දන්නේ. මම වැරදි බව හම්බ වීමට ඊසෝතාපන්නයි කියලා කියන්නේ. එහෙනම් බලන්න මේ ධර්මය අපිට මේ ලේසියෙන් හම් වෙන එකක් නෙමෙයි පින්වතුනි. අපි එහෙනම් මේ ධර්මෙට කොච්චර තනක් දිය යුතුද? අපි තනක් දීලාද නැද්ද? තනක් දීලා නැහැ පින්වතුනි ධර්මයට. වටිනාකමක් දීලා නැහැ ධර්මයට. ධර්මයට වටිනාකමක් දුන්නා නම් අපි ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගන්නවද නැද්ද? ඒ විදිහටම ඉගෙන ගන්නවා. ඇයි අපි අපේ කැලණක් ඒකට දාන්නේ? අපිට තාම ධර්මයේ ශ්‍රද්ධාව කියන උණුසුමුවත් ඇවිල්ලා නැහැ. ශ්‍රද්ධාව කියන එක හරියට ධර්මයේ ආවනම් අපට පින්විතනි මේ ලෝකයෙන් ඊතරම් ප්‍රතිපදාව හම්බ මම ඔබට මේ සූත්‍රයක් කියලා දෙන්න තමයි උත්සාහ කළේ. ඉතින් මේ ඒකේ පුංචි සූත්‍රයක්. ඒක කාරණාව අපි පොඩ්ඩක් බලමු. ඒකම අපි හවස සාකච්ඡා කරමු. එතකොට හොඳට මතක තියාගන්න එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකක්ද කියන එක. මේ සූත්‍රය බල දට්ඨබ්බ සූත්‍රය බල කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය බල ධර්ම. බලමු ඉන්ද්‍රිය බල තේරුම් ගන්න කොහොමද කියලා අපි සරලව ඉස්සෙල්ලා කතා කරමු. බල ධර්ම පහක් තියෙනවා. ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය. මෙන්න මේ බල මොනවද කියලා අපි බලමු. කත්තංච වික්කේ සද්ධා බල දට්ටබ්බා. ශ්‍රද්ධා බලයේ දත යුත්තේ කොහොමද? දැන් මේක දතගත යුතු කරුණු. මේක දැනගත යුත්තේ ප්‍රායෝගිකවද සිතවිල්ලකින්ද? ප්‍රායෝගිකව. ශ්‍රද්ධා බලය හම්බ වෙන්නේ කොහොමද? චතුසු සෝතාපට්ඨිය අංගේසු සෝතාපට්ඨිය අංග හතරේ. ඔන්න ශ්‍රද්ධා බලය. එතකන් ශ්‍රද්ධා බලය හම්බෙනවද? නෑ. ශ්‍රද්ධා බලය හම්බෙන්නේ සෝතාපට්ඨිය අංග හතරේ. ඊළඟට විරිය බලය කොහොමද විරිය බලය? චතුසු සම්මප්පදානීසු. සම්මප්පදාන හතරෙන් තමයි මොකක්ද හම්බෙන්නේ? විරිය බලය. මේක හිතන එකක් නෙමෙයි ප්‍රායෝගික ධර්මයක්. අපි හැම එකම හිතනවා විතරයි. ප්‍රායෝගික දෙයක්කට හම්බෙලා නැහැ. ඊළඟට සති බලය. සති බලය දත යුත්තේ කොහොමද? චතුසු සතිපට්ඨානීසු. සතිපට්ඨාන හතරෙන් සති බලය. ඊළඟට සමාධි බලය චතුසු ජහනේසු ධ්‍යාන හතරෙන් සමාධි බලය පඤ්ඤා බලය චතුසු අරිය සත්‍යේසු ආර්ය සත්‍ය හතරෙන් මොකද්ද ප්‍රඥා බලය එහෙනම් මෙන්න මේ බල ටික දැන් අපි පොඩ්ඩක් ක්‍රමානුකූලව ප්‍රායෝගිකව දැන් මේක අපි විෂයක් නෙමෙයි ඉගෙන ගන්නෙ පංච උපාස්කන්ධය ඉගෙනගෙන ඉවර කරන්න නෙමෙයි දැන් අපි කැමති ලකුණක් දී ගන්නනේ හරි මට දැන් රූපේ තේරෙනවා කියලානේ අපි කවුරුත් කැමති නැද්ද ඒකට? ඔබ කැමති නැද්ද රූපය මට තේරෙනවා කියලා ලකුණක් දෙන්න? මම මට සතුටු වෙන්න? ඒ කියන්නේ අපි සක්කාදිට්ඨිය වඩා ගන්නද කැමති දුරු කර ගන්නද? අපි කැමති විෂයක් හැටියට රූපය ඉගෙන ගන්න නේද? ප්‍රතිපදාවක් හම්බෙන්නද කැමති? ඔබ කැමති නැද්ද පටිච්චසමුප්පාදේ මට තේරෙනවා කියලා ලකුණක් දී ගන්න? මම සතුටු වෙන්න කාටවත් කියන්නේ නෙමෙයි. ඔබට පටිච්චසමුප්පාදේ තේරෙන බව ඔබ සතුටු වෙන්න කැමතිද නැද්ද? ඒ කියන්නේ ඔබ සක්කාදිට්ඨිය වැඩි දියුණු කරගන්න කැමතිද නැද්ද? හිතෙන් හිතනවා කැමති නැහැ කියලා. ප්‍රායෝගිකව කැමතිද නැද්ද? ඔබ ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය වැඩි දියුණු කරගන්න කැමතිලාද නැද්ද? හිතින් හිතනවා කැමති නැහැ කියලා ප්‍රායෝගිකව කැමති. බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක්ද? හිතින් හිතන දෙයක්ද? අපිට ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය වැඩෙනවද? ප්‍රහාණය වෙනවද? ධර්මයේ ඉගෙන ගනිද්දී විය යුත්තේ සක්කාදිට්ඨිය වැඩි වීමද ප්‍රහාණය වීමද? අපට සිදුවන්නේ වැඩි වීමද ප්‍රහාණය වීමද? එහෙනම් අපි ඉගෙන ගන්න ක්‍රමේ වැරද්දක් තියෙනවනේ. එහෙනම් අපි රූපය තේරෙනවා කියන තැනදී මට රූපය තේරිලා සතුටු විය යුත්තක්ද සිදු විය යුත්තේ රූපය වැටහෙන තැනදී සක්කාය දිට්ඨි දුරු වීමක්ද විය යුත්තේ ප්‍රායෝගිකව. සක්කාය දිට්ඨි දුරු වීමක් නේද? නමුත් අපි කොච්චර ඉගෙන ගන්න ගියාත් අපි කැමති ඉන්නේ ලස්සන රූපේ මට ගැලපෙනවා නම් තේරෙනවා නම්. කැමති නැද්ද? පොඩ්ඩක් අවංකව Tamanට අවංක කියලා බලන්න අපි කැමතිද පංචීපාස්කන්ධේ මට තේරෙනවා කියලා අපි සතුටු වෙන්න. අවංකව බලන්න හිතලා. පටිච්චසමුප්පාදේ මට තේරෙනවා නම් මම සතුටු වෙන්න කැමති නැද්ද? ඒ කියන්නේ අවංකවම සක්කාය දිට්ඨිය වැඩි දියුණු කරගන්න කැමතිද නැද්ද? අවංකව කැමති නේද? අවංකවම සෝතාපන්න වෙන්න කැමතිද? නෑ. සිතවිල්ලෙන් කැමතියි. අවංකව කැමතිද? ප්‍රායෝගිකව නෑ ප්‍රායෝගිකව කැමති නෑ සිතවිල්ලෙන් කැමති ප්‍රායෝගිකව කැමති නෑ. එහෙනම් බලන්න මේ ප්‍රායෝගික ධර්මයට යොමු වෙන්න කොච්චර අමාරුද? මේ විෂයක් නෙමෙයි බුදුරණන් වහන්සේ කියලා දුන්නේ. ඒකයි පින්වතුනි පසේ බුදුරුන්ට මේක බැරි කියලා දෙන්නේ. අපි හිතන්නේ නේ මේ වචන ටික පසේ බුදුරුන්ට පුබ්බේ නිවාසෙන් බල්ලා කියලා දෙන්න බැයිද? පසේ බුදුරුන්ට පුබ්බේ නිවාස ඥානෙ තියනවා නේද? අතීත බුදුරු කියපු දේ කියන්නේ. ඉතින් පසේ බුදුරණන් වහන්සේ තිබ්බනේ පරිසමුපාද පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බල්ලා කියලා දෙන්න. අතීත බුදුරු කිය පරිසමුපාද කියලා දෙන්න බැයිද? මේ විෂයක් උගන්නන එකක් නෙමෙයි මේක. මේක මේ ප්‍රායෝගික දහමක්. අපි පින්වතුනි ප්‍රායෝගික දහමකට යොමු වෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි නම් මෙන්න මේ අංග ටික අපි මේ ක්‍රමානුකූලව ප්‍රායෝගික ප්‍රතිපදාවකින් යොමු වෙන්නේ කොහොමද කියලා බලන්න උත්සාහ කරමු. එතකොට අපට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා හම්බෙන්නේ. අය මේකේ මම පුංචි කාරණාවක් තව එකක් මොකද මේක විශේෂයෙන් වැදගත් නිසා මම කියන්නේ සතිපට්ඨානයේ සතියෙන් දත යුතුයි සතිපට්ඨානය කියනවනේ මම අහන්නම් ප්‍රශ්නය සතිපට්ඨානය කියන්නේ මොකද්ද දැන් සතිපට්ඨානේ කවුද සතිපට්ඨානේ කියලා දුන්නේ? දැන් එහෙනම් සතිපට්ඨානේ කවුරු කියපු එකද අපි කිය යුත්තේ? සතිපට්ඨානේ කියන්නේ මොකද්ද? කොහොමද සිහිය පිටවන්න කිව්වේ? කොහෙද කියලා තියෙන්නේ? මහාතිපට්ඨාන සූත්‍රය එහෙම තියෙනවා. මම නම් මෙහිමයි දන්නේ. මොකද්ද කායानुපස්සනාව? කායේ කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එහෙමද තියෙන්නේ නැද්ද? එතන කය සිත වේදනා ධර්මයන්ගේ සිෂේ පිහිටවන්න කියලාද තියෙන්නේ. කයෙහි කය අණුව නේද තියෙන්නේ. දැන් ඔබට මම අර උජේ ඊයේ කීපෙ හිතන්න අබ අබ ගැන හිතන්න භාෂාව නේ. භාෂාව වැදගත් නේ ධර්ම තේරුම් ගන්න. කායේ කායානු පස්සී විහෙරති නේ. වේදනාසු වේදනානු පස්සී විහෙරති. චිත්තේ චිත්තානු පස්සී විහෙරති. ධම්මේසු ධම්මාන ඔය මම කියන එකක් නෙමෙයි. දැන් ඔබත් ඒක දන්නවනේ නේ. එතකොට එතන කියේ එතන කියලා තියෙන බුදුරණවහන්සේ කය දකින්න කියලාද? කයෙහි කය අනුව දකින්න. එහෙමනේ තියෙන්නේ. වේදනාවන්හි වේදනාව අනුව දකින්න. සිතෙහි සිත අනුව දකින්න. ධර්මයන්හි දැන් අපි කය වේදනාව ධර්මයේ දැක්කොත් අපි බුදුරන් වහන්සේ කිව්ව දේ කළාද නැද්ද? අපි දැන් කය බැලුවොත් වේදනාව බැලුවොත් සිත බැලුවොත් ධර්මයන් බැලුවොත් අපි බුදුරන් වහන්සේ කිව්ව දේ කළාද නැද්ද? බුදුරන් වහන්සේ මොකක් කියලා දෙනවද? බුදුරන් වහන්සේ මොකද්ද කිව්වේ? කයෙහි කය අනුව බලන්න. කය බලන්න කිව්වද? වේදනාවන්නේ වේදනාව අනුව බලන්න. සිතෙහි සිත අනුව බලන්න. ධර්මයන්හි ධර්මයන් අනුව බලන්න. අපි කය වේදනා උච්ච ධර්මයේ බැලුවොත් හරිද? වැරදි නේද? එහෙනම් අපි දැන් කවුරු කියපු එකක්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ. දැන් ඔබට දැන් කයෙහි කය අනුව බලන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නැද්ද දැන්? දැන් අපි කය බලන්න නම් දන්නවනේ. බුදුරණවහන්සේ කය බලන්න කියලා නෑනේ. වේදනාව බලන්න නම් අපි දන්නවනේ. බුදුරණවහන්සේ වේදනාව බලන්න කියලා නෑ. අපි සිත බලන්න නම් දන්නවා. බුදුන් වහන්සේ සිත බලන්න කියලා නෑ. අපි ධර්මයෙන් බලන්න නම් දන්නවා. බුදුන් වහන්සේ ධර්මයෙන් බලන්න කියලා නෑ. බුදුන් වහන්සේ මොකද්ද බලන්න කිව්වේ? කයෙහි කය අනුව ඇයි අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට වටිනාකමක් දෙන්නේ නැත්තේ? ඇයි අපි අපට හිතන දේ කරන්නේ? ඇයි අපි අපට හිතන දේ කරන්නේ? ඇයි බුදුරණවහන්සේ කිව්ව දේ අපි ඉගෙන ගන්නෙ නැත්තේ? කයෙහි කය අනුව බලන්නේ බුදුරණවහන්සේ කිව්වේ. වේදනාවයි වේදනාවනු බලන්නේ නේද කිව්වේ? සිතේ සිතනු බලන්නේ නේද කිව්වේ? ධර්මයන්ගේ ධර්මයන්ගනු බලන්නේ කිව්වේ. දැන් ඕක බලන්න අපට දැන් පුළුවන්ද? අපට පුළුවන් කය බලන්නනේ. වේදනාව බලන්න. එහෙනම් අපි දැන් ඕක ඉගෙන ගත යුතුයිද නැද්ද? එහෙනම් අපි දැන් ඉගෙන ගන්න එක පටන් ගන්න එනවනේ. අපට තේරිච්ච එකක් අපි කරොත් බුදුරන් වහන්සේ පෙන්නපු මග වැඩේද නැද්ද? බුදුරන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ තියෙන දහමක්ද ඊතර වෙන දහමක්ද? අපි අපට හිතන විදිහ මොනවා හරි කරොත් අපට හිතෙන්නේ ලෝකයේ තියෙන දෙයක්ද ඊතර වෙන දෙයක්ද? ලෝකයේ තියෙන දෙයක් අපි කරොත් හරියයිද? අපි බුදුරන් වහන්සේ කියපු දේම විතරයි නේද කළ යුත්තේ. එහෙනම් බලන්න අපට කයෙහි කයානුව බලන්න අපි ඉගෙනගත යුතුයිද නැද්ද? අපට කය බලන්න පුළුවන්. ඇයි අපි ලෝකයේ ඉන්නේ? අපට වේදනාව බලන්නත් පුළුවන්. සිත බලන්නත් පුළුවන්. ධර්මයෙන් බලන්නත් පුළුවන්. ඒ අපි ලෝකේ ඉන්නේ බුදුරණවහන්සේක කිව්වේ නෑ. බුදුරණවහන්සේ කිව්වේ කයෙහි කයානුව බලන්න කියලා. වේදනාවයි වේදනාවනුව බලන්න කියලා. සිතෙහි සිතානුව බලන්න කියලා. ධර්මයන්හි ධර්මයන් අනුව බලන්න කියලායි බුදුරජාණන් වහන්සේ කිව්වේ. මේක මං කියන්නේ කන්නේ ඔබ ඔබ ඉගෙනගෙන නැද්ද? ඔබ ඒක ඉගෙනගෙන නැද්ද? එහෙම නෙමෙයි සතිපට්ඨාන සූත්‍රය තියෙන්නේ. හතිපට්ඨාන සූත්‍රයේ විදිහට නිමෙට තියෙන්නේ. ඒ විදිහට ඇයි අපි අර ගානක් හදනව තරක් තැනක් දෙන්න තේ ධර්ම ඉගෙන ගන්න? දැන් ඔබට මං අඹ ගේන්න කියද්දි අඹ ගෙනාවොත් හරියයිද? ඈ මං අර වාක්‍යය ලිවි මොකද්ද? සමන් මම මම ජජ් කෙනෙක් හැටියට මම ලියනවා සමන් මරන්න එපා නිදහස් කරන්න. කමාව දැම්මොත් සමන් මරන්න කියන තැනට. සමන් මරනවද නිදහස් කරනවද? මගේ අදහස යව නිදහස් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ භාෂාවකින් නෙමෙයි ධර්මය දුන්නේ. භාෂාවකින් දුන්නේ. ඒ භාෂාව දුන්න ධර්මය අපි ඒ විදිහට ඉගෙන ගන්න යුතුයිද නැද්ද? අපේ භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය කිව්වේ. pāli භාෂාවෙන්නේ. මොකද මේ මග්ගදී රටේ භාෂාවට. ඒ භාෂාව අපි ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. මේ අපි දන්න කෑල්ලක් ඔකට ගිල්වලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මීට 1562කට කලින් කියනවා. බුදුරණ වහන්සේ ජීවත් වෙලා ඉන්නේද්දි දැන් දැන් පිරිනම් බල කොච්චර කල්ද 63ක් වෙනවනේ ඉන්නේද්දි බුදුරණ වහන්සේ දේශනා කරනවා අවුරුදු 20ක් විතරදී ධර්ම ප්‍රතිරූපක හම්බ වුණා කියලා. මේ බුදුරණ සිද්ධි ජීවත් වෙද්දී දැන් ගැන හිතන්න දෙයක් තියෙනවද? බුදුරණ වහන්සේ ජීවත් වෙද්දී ඇයි මිනිසයා පිරිහිලා කියනවා. සද්ධාන ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි කරනවා. මිනිසයාගේ පිරිහීම නිසා මිනිසයා ප්‍රතිරූපක ඉදිරිපත් කරනවා. ප්‍රතිරූපක කියන්නේ මොකද්ද? ඒ වගේ ඒවා. ඇයි? බුදුරජාණන්සේ කිව්වද ඒ ගන්න බෑ හරියටම. ඔන්න අපටත් ගන්න බෑ හරියටම කිව්වද? අපි අපට තේරෙන කැලලමුත් ඒකට ඇතුළත් කරනවා. දැන් ධර්මයේ ප්‍රතිරූපකයක්ද? ආනක සූත්‍රය පැහැදිලි කරනවා. ඔන්න ආන කියලා මිහිරි බෙරයක් තියෙනවා. ඒකේ නම මිහිරි බෙරෙ. හරි මිහිරි සද්දයක්. ඒකට ගහනකොට මිහිරි සද්දයක් ඇහෙනවා. හිලක් ඇදුනහම ඇණයක් ගහනවා. දැනුත් ගහනකොට ඇහෙන්නේ මිහිරි බෙරයක් නේද විවහාරේ. හැබැයි අර සද්දය ඇහෙනවද? ඇහෙන්නේ නේද? හැබැයි සද්දේ මොකේද? මිහිඟු බෙර. තව ඉලක්ක දෙනවා තව ඇණයක් ගහනවා. දැන් සද්ද ඇහෙන්නේ මොන මොකේ සද්දේද? හැබැයි මිහිඟු බෙරේ සද්දේද තියෙන්නේ උනාට. ඔන්න ඔය වගේ බුදුරන් වහන්සේගේ ධර්මයේ හැටියට අපට තේරිච්ච කැලක් දානවා. හැබැයි දැන් ධර්මය කාගේ එකක්ද දැන් අපි කියන්නේ? බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ. හැබැයි දැන් කියනකොට කාගේ දෙයක්ද ඔක ඇතුළත් වෙලා තියෙන්නේ? ඒක දැන් නෙමෙයි පින්මුතුනි බුදුරන් වහන්සේ ජීවත් වෙද්දි තිබ්බා. බුදුරන් වහන්සේ ජීවත් වෙද්දි තිබ්බේ. දැන් ගැන හිතන්න දෙයක් තියනවද? එනම් පිරිසුදු ධර්මයේ කෙනෙකුට ගන්න ලේසිද අමාරුද? දැන් ඔබ මම ඔබෙන් ප්‍රශ්නේ අහනකොට ඔබ කිව්වා නේද? හතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා? කාය වේදනා සිත ධර්මයන් බැලීම කියලා. දැන් ඔබ අවංකව හිතලා බලන්න. බුදුරන් වහන්සේ කියපු දේ එක පමණක් එහෙම එකක් බුදුරන් වහන්සේ කියලා තියනවද නැද්ද කියලා. එහෙම කියලා දිනවද? එහෙනම් අපි ඒක ඒක දන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ හැටියද නැති දෙයක් හැටියද? අපි ඒ දේ දන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ හැටියට නේද? නමුත් ඒක බුදුරන් වහන්සේ ධර්මයේ තියනවද? නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ කාය වේදනා සිත ධර්මයන් බලන්න නෙවෙයි. මොකද්ද තියෙන්නේ? කායෙහි කයානුව බලන්න, වේදනාවේ වේදනානුව බලන්න, සිතෙහි සිතානුව බලන්න, ධර්මයන්හි ධර්මයන් අනුව බලන්නයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. නමුත් අපි දන්නේ බුදුරණවහන්සේ ධර්මයේ හැටියට කාය වේදනා සිත ධර්මයන් බලන්න දිනවා කියලා. දැන් අර මිහිඟු බෙරේ මේ සද්දේ ඇහුනේ මොන බෙරෙන්ද? මිහිඟු බේරේ. හැබැයි ඇතුලේ තියෙන ඇන ටිකක්. අන්න අදහස් ටිකක් තියෙන එකේ කයගේ. ඔන්න බලන්න බුද්ධ වචනේ අධ්‍යයනය කිරීමෙන් අපට හිතෙන අපට වැටෙන දේක් කරන්න යනකොට තියෙන ප්‍රශ්න. දැන් එහෙනම් ඔබ මොකද්ද කළ යුතු දැන්? ඉස්සල්ලාම ඔබ මොකද්ද කියලා තේරුම් ගන්න එකනේ. අපට හිතන දේක් අපි කළා හරියයි. අපට හිතෙන අපට වැඩෙන දේක් කළා හරියයි. අපට හිතෙන අපට වැඩෙන දේ තියෙන්නේ ලෝකෙද නැද්ද? ලෝකෙ නේද? ඇයි අපි ලෝකෙ නේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ ලෝකෙටද තියෙන්නේ ලෝකෙන් ඈතර වෙන්නද? ඉතින් අපි ලෝකයේ තියෙන දේ කොච්චර කරලා ඈතරන දෙයක් හම්බෙන්නේ? ඈතරන දෙයක් හම්බ වෙන්නේ අපි අපට හිතන දෙයක් අපට වැඩෙන දෙයක් කිරීමෙන්ද බුදුරන් වහන්සේ ඈතර වෙලා විද්‍යාවෙන් යුක්තව කියපු දේ අහලා ඊට අනුව කටයුතු කිරීමෙන්. විද්‍යාවෙන් යුක්ත බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයට ගිහිලා ඊට අනුව කටයුතු කිරීමෙන් ඇයි ඉතින් අපි එකට යන්නේ නැත්තේ? ඇයි අපි අපට හිතෙන දේක් කරන්නේ? ඇයි අපි අපට වැටෙන දේක් කරන්නේ? ඇයි අපි අපට ගැළපෙන දේක් කරන්නේ? ඒ කරන ඒ හිතන හැම වෙලෙම අපි ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කළාද නැද්ද? බුදුරන් වහන්සේ සම්බුදුයි කියලා පිළි අරන්ද නැද්ද? පිළි අරන්නේ නැහනේ. බුදුරන් වහන්සේ වටිනාකම හම්බෙලාද? නැහැ. බුදුරයන් වහන්සේ වටිනාකම අපි හරියට අපට හම්බුනොත් අපට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේදී හම් වෙන්නට ඕන. එහෙනම් අපි සතිපට්ඨානය කියලා කරපු දේ තුල අපි බැලිය යුතුයි බුදුරජාණන් වහන්සේ කියපු දේ කළාද නැද්ද කියලා. ඔබ අහලා තියෙන සතිපට්ඨානයේ අවුරුදු 7යි දවස් 7යි කළොත් අනිවාර්යෙන් නිවන් දකිනවා කියලා බුදුරණවහන්සේ කියලා තියෙනවා අහලා තියෙනවනේ. ඒ අපි කරන ක්‍රමයේද බුදුරණවහන්සේ කිව් ක්‍රමයේද? ඒක අනිවාර්යෙන් වෙනවද නැද්ද? අනිවාර්යෙන් වෙනවා. දැන් අපට වුණාද? අපි බුදුරණවහන්සේ කිව්ව දේ කරේ නේ නේද? වෙයිද? බුදුරණවහන්සේ කිව්ව දේ නැතුව අපි අවුරුදු 7ක් කරාට වෙනවද? මොකද බුදුරණවහන්සේ ඒකාන්ත කරලා කියනවා. අවම දවස් 7යි, උපරිම අවුරුදු 7යි අනිවාර්යෙන් වෙනවා. ඒ විදියට කරුවොත්. වෙන්නත් වෙන්න පුළුවන් කාට හරි. නෑ වෙනවමයි. හැබැයි බුදුරණවහන්සේ කිව්ව දෙයට කරුවොත්. අපි අවුරුදු 7ක් නෙමෙයි 10ක් නෙමෙයි තාමම නෑ. හතිපට්ටානේ වඩන්නේ. හැබැයි කවුරු කියපු දෙයද? අපට තේරිච්ච එක. අපට වැඩින එක. බුදුරණවහන්සේ කිව්ව එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වොත් අනිවාර්යෙන් එනවා. අවුරුදු 7ක් උපරිම 7යි. එතනින් එහා යන්නේ ඕනම කෙනෙකුට. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්ව සතිපට්ඨානිය වඩා ගන්න ලේසි නෑ. ඒකට සතිපට්ඨාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ විස්තර වශයෙන් පැහැදිලි කරනවා. අපි ඒක ඊට පස්සේ සාකච්ඡා කරමු. මොකද අපි සතිපට්ඨානිය ප්‍රායෝගික දෙයක් කියන එක දන්නවනේ. පටිසමුපාද පංච උපාස්කන්ධන අපි වචන ටිකක් කියලානේ දන්නේ. මේක ප්‍රායෝගික දෙයක් කියලා හරි අපි දන්නවනේ. හතිපට්ඨානේ පටිසම පටිසමුපාද පංච උපාස්කන්ධේ ප්‍රායෝගිකයි. නමුත් අපිට හිතෙන් ඕක වචන ටිකක් විතරයි නේ. අපි හතිපට්ඨානේ නම් ප්‍රායෝගික කියලා හරි දන්නවනේ. අපි එහෙනම් බලමු. අපි අවශ්‍යලා ඊට පස්සේ විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ හතිපට්ඨාන සූත්‍රය කරපු විග්‍රහය ප්‍රායෝගිකව හතිපට්ඨානීය කවුරු කියපු ක්‍රමයටද? බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට වඩන්න කොහොමද කියලා. අපි කියමු අපට තේරෙන වැඩෙන ක්‍රමයට නෙමෙයි. මොකද අපට තේරෙන වැඩෙන ක්‍රමයට අපි වැඩුවා නම් අපි මිලහට සසනේ මෙච්චර කාලයක් ඉන්නේ අපි නිවන් දකින්නව නේද? දැන් අපි ඔබ කාටවත් කියන්න පුළුවන්ද බ්‍රහ්ම ලෝක කියන ගියේ නෑ ඔබ කවදාවත් කියලා ඔබ කාටට කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. ඒ කියන්නේ නේව සංඥා නාසඤ්ඤා ඇතිනේ ඔබ කවුරුත් ගියේ නැති කෙනෙක් ඉන්නවා කියලා කාටට කියන්න පුළුවන්ද? ඔබට හිතන්න පුළුවන් නේද මම ගිහිල්ලා තියෙනවා කියලා. සසරත් එක්ක. ඔබ ආවිඤ්ඤාණයතන කියන එක කාටවත් කියන්න පුළුවන්ද? විඤ්ඤාණංචායතන හැබැයි ඔබ කවුරුත් සුද්ධවස ගිහිල්ලා නැහැ. නමුත් බ්‍රහ්ම ලෝකයේ සක්විති වෙලා නැති කවුරු හරි ඉන්නවා කියලා ඔබට කියන්න පුළුවන්ද? සද්දේවදී වෙලා හිටපු නැති කවුරුවත් මහා බ්‍රහ්මයා වෙලා. දැන් මහා බ්‍රහ්මයා ඔය අරූප සමාධිය වලට යන්නේ භාවනා කරලාද නැද්ද? ඉතින් අපිව කරලා දෙනවද නැද්ද? විශාල වශයෙන් කරලා දෙනවද නැද්ද? තාමත් අපි ඒ දේද කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කියපු දේද කළ යුත්තේ. අපි ඒ වගේ ප්‍රතිඵල ලබලා එහි ගිහිල්ලා තියෙනවා. දැන් හම්බුණ බුදුරන් වහන්සේගේ ධර්ම. දැන් අපි කළ යුත්තේ තාමත් ඒ දේද බුදුරන් වහන්සේ කියපු දේද? එහෙනම් ඔබට බුදුරන් වහන්සේ කියපු දේ ඉගෙන ගත යුතු නැද්ද? එහෙනම් පින්වතුනි මේ ධර්මයේ ඊටාම කලාතුරකින් කෙනෙකුට ලැබෙන එක. එහෙනම් අපි බලමු බුදුරන් වහන්සේ පෙන්නපු විදියට සතිපට්ඨානිය අපි පුරුදු කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරලා බලමු. හොඳයි දැන් එහෙනම් විවේක කාලය ඊට පස්සේ ඔබට බුද්ධානුස්සතිය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ගැනම ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕනේ. මොකද අපි හිතුවක්කාරයි. එච්චරට අපි හිතුවක්කාරයි. අපට බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය නැහැ. අපි එච්චරටම හිතුවක්කාරයි අපට හිතෙන හිතන දේවල් කරනවා. අපි එච්චරටම හිතුවක්කාරයි. අපට වැඩෙන වැඩෙන දේවල් කරනවා. අපි එච්චරටම හිතුවක්කාරයි. අපි නන්නත්තරයි. ඇයි? අපට බුදුරජාන් වහන්සේ වැඩගත් නැහැ. අපට බුදුරන් වහන්සේගේ වැදගත්කම හම්බ වුණොත් අපට හිතෙන අපට වැඩෙන දෙයක් නෙවෙයි අපි කරන්නේ. කවුරු කියපු දෙයක්ද? බුදුරජාණන් වහන්සේම කියපු දෙයක්. එහෙනම් ඒ නිසා විවේක කාලී ඉවර වෙලා බුද්ධානුස්සතිය ටික වෙලාවක් අපි වඩමු. හොඳයි එහෙනම් සීල දනාටම තෙරුවන් සරණයි.